ඉතින් මේ ධර්ම දේශනාවල් සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ සර්වචනාංශයේ විසින් දේශනා කරන්න ඉතිවත්නා සූත්‍රයක් උපාදාන පරිවර්ත සූත්‍රය කියලා මේ සංයුතනිකාය සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේදී මේ පංචස්කන්ධය කොයි කොයි ආකාරයකට කටයුතු කළොත් ඒක සංසාර දුකක් ඇති කරලා වටයක් වටවලල් යෑමක් සංසරණයක් ඇති කරනවද ඒ පංචස්කන්ධයම පිළිබඳව ඇති ඇති දැන ගැනීමෙන් ඇතිතතු ඒසේ දැන ගැනීමෙන් ඒකේ වටවලල් යෑම නතර වෙලා සංසාරයෙන් ගැලවීමක් සිදු වෙනවද කියන එක මේ උපාදානිය සඳහා හේතු වෙන පංචස්කන්ධයේ විස්තරයක් තමයි මේ උපාදාන පරිවර්ත සූත්‍රය කියලා තියෙන්නේ. මේකේ විස්තර වෙන්නේ. වෙන විදිහකට කියනවා නම් මේ උපාදාන කිරීමට හේතු බුත් වෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් හඳුන්වන මේ ස්කන්ධ පහ හරි පැත්තෙන් දැක්කොත් ඒකේ ඒකේගෙන තිබිච්ච ගැටේ ලිහිලා වටවලල්ල යන නතර වෙන බවත් වැරදි පැත්තට දැම්මොත් ඒ එන්නේ එන්නේ එක තද වෙලා ඒක වටවලල්ලට අහු වෙන හැටි සංසරණ වෙන හැටි තමයි මේක විස්තර කරන්නේ ඒක නිසා මේ සරුවචන් වහන්සේ ගැටේ වදින්න හෝ ගැටේ ලිහෙන්න හෝ අමතරින් පිටින් මොනවාකට අවශ්‍ය කරන්නේ මේ දී ඇති මූලික පසුබිම එහෙම නැත්නම් මේ මූල ද්‍රව්‍ය ටික කෙරෙහි බලන බැල්ම දකින්න දැක්මෙන්ම තමයි මේ ගැටේ වදිනව හෝ ගැටේ ලිහිනවා කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සඳහා ඇතිකල යුතු ඒ සම්මා දිට්ඨිය නැත්නම් ඒ පුළුල් දිට්ඨිය ඒ වගේම ඒ දැක්කට පස්සේ එවැනි දිට්ඨියක් ඇති වුණාට පස්සේ එවැනි හිතක පහළ වෙන සංකල්ප එවැනි හිතක පහළ වෙන මනා හිතවිලි දිට්ඨිය ඇති වුණාට පස්සේ මිස කවදාකවත් දිට්ඨිය ඇති සම්මා දිට්ඨිය ඇති වෙන්න කලින් මොනම ක්‍රමයකටවත් ඇති කරන්න බෑ. ඒක නිසා මේ පංචස්කන්ධයේ විශේෂයයි මන දැක්මක් යහ දැක්මක් පුළුල් දැක්මක් ඇති කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඒ දැක්ම නිසා ඒ හිතේ ඇති වෙන සංකල්පයන්ගේ අදහස් වල පැහැදිලි වෙනසක් සිද්ධ ඒ පැහැදිලි වෙනස නැවතත් යොමු වෙන්නේ අර මෙතෙක් වටේ ගමන් කිරීමට, ගැට වැටීමට හේතු වෙච්ච පංචස්කන්ධයට. නමුත් බලන්නේ වෙන පැත්තකින් නිසා සම්පූර්ණයෙන්ම අර අමාරු වැටෙන්න, ගැටේ වැටෙන්න, වටවලල යෑමට හේතු වෙච්ච මේ පංචස්කන්ධයම ඒ ලිහීමට උදව් කරනවා විතරක් නෙවෙයි, ඒ වැටිලා තියෙන හැටි, අනුන් වැඩ කරන හැටි දිහා බලනකොට ඒකේ තියෙන මේ සංකීර්ණ භාවය ඒකේ තියෙන මේ ධර්ම ගම්භීරත්වය ඒ පුද්ගලයා පිනා යන මට්ටමට එහෙම නැත්නම් ඒ පුද්ගලයා කුමුදාලන මට්ටමට විකසිත කරන මට්ටමට සමත් වෙනවා. ඉස්සර බයක්, චකිතයක්, සන්ත්‍රාසයක් ඇති කරවපු සංසාරේ ඇති කරවපු මේ පංචස්කන්ධය දිහාම මේ ගැටේ ලිහෙන පැත්තට බලනකොට පුදුමාකාර විමුක්තියක් නිදහසක් ඇති කරනවා. ඒ නිසා මහ විප්ලවීය විදියකටයි මේක සරුවචනාසී ඉදිරිපත් කරන්නේ අපි පසුගිය දවස්වල අධිකින් දිගටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ එක එකක් එක එකක් විස්තර කරන ආවා ඒකෙදී ඒ රූප හරහා වේදනා හරහා සංඥා හරහා සංස්කාර හරහා තමයි මේ විඥාණය කියන නැත්නම් මේ හිත කියන ධර්මය හට ගැනීම ඒකේ හටගත්ත තැන ඉඳලා ගේ වෙනකන් ඇති වෙන ඒක විපරිණාමය පෙරලිල්ල වෙනස් වීම සහ ඒක ගෙවි යෑම දැක ගන්න පුළුවන් වෙන්නේ. විදි විදිහට කියනවා නම් නාම රූප කියලා අපි දෙකට කඩන එකම තමයි නාමය රූපය රූපස්කන්ධය වශයෙන් කැඩෙනවා. නාම කියන එක චිත්තචෛසික වශයෙන් කැඩෙනවා. චිත්ත ධර්ම පස්ස වේදනා වේදනා සංඥා සංඛාර වශයෙන් ස්කන්ධ තුනකට කැඩෙනවා. හිත කියන එක විඥානයේ වශයෙන් එතන තනියම හිට ගන්නවා. අන්න මේ හිතත් මේ නාම නාම ධර්මත් අතර ඇති වෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ඒක තේරුම් ගැනීම තර්ක ඥානකින් කරන්න බැරි තරමක්. ඒ තරම්ම ඒක බොහොම යොහුසුලුව එකිනෙක මත රඳා පවතිලා තියෙනවා. ඉතින් ඒක නිසා කරන පුද්ගලයාගේ දෘෂ්ටියේ වෙනසක් ඇති වෙන තාලෙට යෝනිසමනසිකාරයේ වෙනසක් ඇති වෙන තාලෙට මේ ප්‍රශ්න ඇති කරන පංචස්කන්ධයේ දිහාම භාවනාරම්මණයක් විදිහට බලන එක සතිපට්ඨාන මුල් කරලා බලනවා කියන එක ඉතින් කියන්න තියෙන්නේ ආධ්‍යාත්මික වැඩක් කියලා තමයි. ආගමානුකූල කටයුත්තක් කියලා තමයි. ඉතින් ඒක නිසා ඒ රූපේ දිහා වේදනා සංඥා සංඛාර දිහා ඒ භාවනානුයෝගීව විපස්සනාවෙන් මේ බලන බැල්ම අනෙකුත් ලෝකායත විශේෂයි කරන පරිශනත් එක්ක වෙනස් වෙන්නේ මේකෙදී අපි ඒ රූප වේදනා සංඥා සංකාර කියන තමන්ට අයිති ඇතුළත හිත හරවන එකත් ඒවා ලෝකායත විශ්යන් වලක පිටතට යන එකයි තමයි වෙනස තියෙන්නේ. ඇතුළත හැරවීමේ තියෙන ලාභය තමයි මේ රූපයන්ට නාමයන්ගෙන් ස්වාධීන වූ වෙනමම ගමනක් නැහැ. රූප නාම දෙක එකිනෙක ප්‍රත්‍යুৎපන්න කරගෙන හැදලා තියෙනවා. මේ ප්‍රත්‍යুৎපන්න කරගෙන හැදෙන වැඩේදී ලෝකායත විෂයන් කියන්නේ විපස්සනාවෙන් පරිබාහිර වූ අනෙක් විෂයන්ගේ මේ රූප ඇත වේදනා ඇත සංඥා ඇත සංස්කාර ඇත කියන ඒව වෙන්වෙන් වශයෙන් ඉගෙනගෙන ඒවට ස්වාධීන වූ පැවැත්මක් තියෙනවා කියන ආකල්පේ මත ගොඩනැගීම ශාස්ත්‍රත දිට්ඨියට වැටෙනවා සියල්ල ඇත කියලා. ඊට පස්සේ ඒ ඇති රූප තියෙනවා කියන හැඟීමේ ශාස්ත්‍රත දිට්ඨිය සදාකාලික අදහසින් ඒක දිහා බලාන ඉන්නකොට ඒක මේ විපරිණාමය මග ඇරින්ද අතාරින්ද නොදකයින බැරි මට්ටමට පේනකොට තව මතයක් ඇති කරා සියල්ල නැත රූප කියලා දෙයක් ඇත්ත නැක ශූන්‍යයි. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන එක නැත කියලා මේ අන්ත දෙකම ਸਰවචනසේ පහළ වෙන්නේ ඉස්සලා ලෝකේ ආස්තික සාස්වතවාදයේ සහ උච්චේතවාදයේ වශයෙන් අරගෙන ගියා. නමුත් මේ දෙක ප්‍රත්‍යুৎপন্ন වීමෙන් හට ගන්න බවත් ඒ එකිනෙක ප්‍රත්‍ය නැතිවීමෙන් නිරුද්ධ වෙන බවත් කියනකොට මේක ඇත්ත කියන අන්තයෙන් විස්තර කරන්නත් බෑ. නැත කියන අංශයෙන් විස්තර කරන්නත් බෑ. ඇත්ත වශයෙන්ම එකිනෙකාට හේතු වෙලා බටකොටු මිටි දෙකක් එකිනෙක මත හේතු වෙලා බලා තියනවා වගේ එකක් ඇද්දොත් එකක් වැටෙනවා. ඉතින් ඒ දර්ශනයට යන්න මේ දෙක ප්‍රත්‍යুৎපන්න බව දැනගන්නත් හිත සෑහෙන්න කෙලෙස් වලින් අයින් වෙලා තියෙනවා. හිත සෑහෙන සුතම ඥානකින් ලෑස්තිලා තියෙනවා. ඉතින් එතෙන්ට යනකම් ඒ කියන්නේ කෙලෙස් අයින් කරගෙන සුතමේ ඥානෙ වඩ아가න, චින්තාමේ ඥාන වඩ아가න මේ පංචස්කන්ධය දිහාම බලන්න යන මේ මුල් කාලේ සම්පූර්ණ ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයක් තියෙන්නේ. මොකද මේ ඇත කියන මා පදන මේ කියත් ඒ වැඩේ වෙන්නේ නැහැ. නැත කියන පදන මේ වෙන්නේත් නැහැ. අදහාගෙන මෙවුවා වෙනස් වෙන සුළු දේවල් එහෙම නැත්නම් ප්‍රත්‍යুৎපන්න දේවල් කියලා සුත මේ වශයෙන් අහගෙන දේශනාවේ දැනගන්න දේවල් දැනගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට සෑහෙන දුරට කෙලෙස් අයින් කරගෙන කෑහෙන දුරට අපි කියනවා නම් පරිවෘත් වීතිකම කෙලෙස් පරිවෘත්තාන කෙලෙස් වශයෙන් සත්පොතේ සඳහන් වෙලෙට අයින් කරුවට පස්සේ තමයි දේවල් ඇති හැටියේ මෙහෙමයි මේක තියෙන්නේ මේකයි මේක වෙන්නේ කියලා දැක් ගන්න පුළුවන් තත්ත්වයට එන්නේ. ඉතින් එයිනොත් ඒ රූපයාගේ ඇති හැටිය දැකීම වේදනාවන්ගේ ඇති හැටිය දැකීම සංඥා සංඛාර වල ඇති හැටි දැකීමටත් වඩා මේ සියල්ලට මුල් වෙන මායාකාරයාගේ ඇති හැටි දැකීම කියන විඥානයේ ඇති හැටි දැකීම ඒක තමයි මේකේ තියෙන අන්තිම සූක්ෂම වැඩි. මේ නිසා තමයි සරුවචනංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේක කළ නොහැක්කක් විදියට. ඒක නිකන් උපමාවකට කියනවා නම් ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන්. නමුත් ඇහැට ඇහැ දකින්න බෑ. ඒක දී ඇති සත්‍යයක්. නමුත් යම් ක්‍රමයක් හදනවා ඇහැටම ඇහැ ගැන ඇති හැටි දැක ගැනීමට පුළුවන් වෙන්න වගේ මේ විඥානය මුල් කරගෙන හදන මේ ලෝකයම හේතු කරගෙන විඥානයාගේ ස්වභාවය දැක ගැනීමට ඒ විඥානයක් ඇතයි කියන පුද්ගලයාට දක්වන ප්‍රතිපදා ක්‍රමය තමයි මේ විඥාන නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය විපස්සනා ඥාන ගැන කතා කරනකොට සඳහන් කරන්නේ හොඳටම Taman ගත්ත රූප අරමුණ අපි අරගමු ආනාපාන හරි පිම්බීම හැකිලිම හරි අවදිනකොට සක්මන් කරනකොට හරි ඒ Tamanට වැටහෙන පට ව්‍යාපෝ තේජෝ වශයෙන් රූපණාකාරින් වැටෙන මේ රූප ධර්ම කෙරෙහි ඇසිපීර නොහෙලා බොහොම ගෞරවයෙන් ශද්ධාවෙන් ඒක දිගට වඩලා සතිය ඇති කරගන්න. ඇති කරලා ඒකටම මූණට මූණ දාලා ඉන්නකොට ඒක යම් කිසි වෙනස් වෙන සුළු ගතියක් විපරිණාම ගතියක් තියෙනවනම් ඒ රූප ධර්මයේ විපරිණාම ගතිය එයම තමයි ප්‍රධාන දේ කියලාගෙන ඒකම තේමාව කරන බලාන බලාන බලාන බලාන යනකොට ඒකට කායනුපස්සනා කියනවා රූප කර්මස්ථානයි කියලා කියනවා ඒ විදිහට බලාන යෑම යෝගාවචරයාගේ හිතේ සති ආදී ධර්ම වඩලා සමාධියක් යම් කිසි ප්‍රමාණයක් ඇතිකරනද සෑහෙන උදව්වක් ඇති කරනවා. ඒ කියන්නේ රූප මතින් සත්‍ය සමාධිය දියුණු කරගන්න. එහෙම දියුණු කරන දියුණු කරන යනකොට මේ රූප ධර්මයාගේ යම් ආකාරයක විපරිණාමයක් ඇති වෙනවනම් ඒ හා සමාන විපරිණාමයක් ඒ රූප බලන හිතේ ඒ රූප භාවනා කරන හිතේ සිද්ධ වෙනවා. නමුත් ඒ වෙලාවේදී ඒක ගැන කතා කරන්නේ මේක පෙන්වන්නේ රූපයාගේ විපරිණාමයක් විදියට. මේක පෙන්වන්නේ මේ ආස්වාස් ප්‍රසවාස ගන්න මේ ආස්වාස ප්‍රසවාසයේ ඉස්සලා ආස්වාස් ප්‍රසවාසිකේ වෙනස වශයෙන් දල වශයෙන් පෙන්නලා ආස්වාස් ප්‍රසවාසයේ හිත බන්දලා සතිය පිහිටවල අප්‍රමාද වෙලා මේ ආස්වාසය ඊටාම සිවුම් තැනකින් පටන් ගන්න මේ මැද ගොරෝසු නාස්පුර පුරවාණයෙන් තැන්නපත් වෙන හැටි ඊට පස්සේ ඒක ආයෙත් ඊටාම සිවුම් තැන්නපත් වෙන හැටි ආස්වාසය මුලමදාග වශයෙන් විපස්සනා වශයෙන් දකින්න සලස්වනවා ඉතින් අපි පටන් අරගන්න දකින්න හොඳටම ගොරෝසුචි නාස්පුඩු පුරවාගෙන යන ආස්වාසය මැද සහ ප්‍රස්වාසය මැද ඒකත් ලොකු හික්මීමක් තියෙන්න ඕනේ ඒක දිගින් දිගට බලන්නත් ඒ මොකද ඒක ලෝකේ සාමාන්‍ය ක්‍රමයට හම්බෙන ලාභයක්වත් සත්කාරයක්වත් සම්මානයක්වත් සිලෝකයක්වත් හම්බෙන දෙයක් නෙවෙයි. බුද්ධ ආධ්‍යාත්මයක්. ඉතින් ඒක දැක්කට පස්සේ ඒ තුටින් ඇති කරන සතිය හරහා මේ ආස්වාසිය කොහොමද පටන් ගන්නෙ කියලා නැත්නම් මේ රුප්පන ගතිය, පුම්බන ගතිය කොහොමද පටන් ගන්නෙ කියලා බලන්ද අනිවාර්යයෙන්ම සද්ධාවෙන් බුදුහාමුදුරු කියපු දේ හරහා යනවා මිස කවදාක කාටවත් මේක හරයක් ගුණයක් ඇති දෙයක් කියලා තේරෙන්නේ නැහැ. තේරුණත් බුදුහාමුදුරගේ යහුවත් බලන එක ලේසිත් නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් එක සාර්ථක කරගත්තා නම් මුල සිටන් කොහොමද ආශාසිය දිනුනෙලා ඉන්නේ කියලා ඔන්නේ යෝගාවචරය අරමුණ බැඳගත්තා අරමුණ කීකරු කරගත්තා මේචල් කරගත්තා මෙල්ල කරගත්තා ආනපන ටික වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ මේ විදිහට ලාවට පටන් ගන්න ගොරෝසු වෙච්ච ආශාස ප්‍රසවාසයේ ගෙවන් වෙනකන් දකින්න ඕනේ ප්‍රශ්වාසයේ අග දකින්න ඕනේ ආදි වශයෙන් බලන බලන ඉන්නකොට යම් වෙලාවකට යෝගාවචරයට විශ්වාසයකින් යුක්තව අදිමොක්කයකින් යුක්තව මට දැන් ආශ්වාසයයි ප්‍රශ්වාසයයි එවනත්තම් වරින් වර ආශ්වාසයේ පමණක් හෝ ප්‍රශ්වාසයේ පමණක් හෝ හොඳට මුලැමැදාක බලන්න පුළුවන් කියලා කියන්නේ කාරණා කීපයකින් හිත කීකරු වෙලා ඉන්නවා. කාරණා කීපයෙන් කියන්නේ හිත අරමුණට හොඳතෝම එල්ල වෙලා තියෙනවා ආපాతගත වෙලා තියෙනවා අරමුණට හිත භාවනා හිත හොඳටම සමීප වෙලා සමීප වෙලා අරමුණේ විස්තර බලන්න බලන්න බලන්න හිත එන්න එන්න ප්‍රනීත වෙනවා. සූක්ෂම වෙනවා. දෙන්න එන්න එකලස් වෙනවා. ඉතින් එකලස් වෙලා මේක එකලස් කිරීම එක මේ වැඩ පිළිවෙල එක අංශයක්. අරමුණයි හිතයි දෙකම එක ගන්න යන්න හදන එක. ඊට පස්සේ ඒ ගත්ත ගැම්ම චිත්තක්ෂණ දෙක තුන හතර පහ එක දිගටම පවත්නවා කිව්වට පස්සේ ඒ ජවය තුල ඒ ගැම්ම තුල පුදුමාකාර ශක්තියක් ගොඩනගෙන්න පටන් ගන්නවා. නිකන් හරියට යමක් කරකවන එක එකක්. කරකවනකොට ඒ කරකෙන වස්තුවේ කේන්ද්‍රාභිසාරී බලය සහ කේන්ද්‍ර අපසාරී බලය කියලා බල දෙකක් වැඩ කරන්න පටන් ගන්නවා යම් කිසි වේගයක් වැඩි වුණාට පස්සේ. ඒක කැරකෙන වේගයේ ජවයට හා සාපේක්ෂව සිද්ධ වෙනවා. ඒ වැඩ ඒ ධර්මතා වැඩ කරන හැටි. මේ වගේ අරමුණයි හිතයි දෙක එක ගානට සාමාන්‍ය මුණට මුණ දාලා නේ හුත්තට මුලමඳාක බලන ස්වරූපේ. ඒ වගේම අරමුණ වම් ආස්වාසයෙන් ප්‍රසවාසයට මාර්ගන ප්‍රසවාසයෙන් ආස්වාසයට මාර්ග වෙනවා. ඒකකින්වත් සතිය කඩා ගන්නත් මේක යනවයි කියලා කියන්නේ මේ මූල රූප ධර්මයේ මේ විස්තර විභාගයේ විචිතුරුව බලන්න පුළුවන් කියලා කියන්නේ හිත සෑහෙන්න නතු වීමක්, කීකරු වීමක්, ශික්ෂාකාරක වීමක් සිද්ධ වෙනවා. නමුත් යෝගාවචරයට මේ ආධුනික යෝගාවචරයට විශේෂයෙන්ම ආධිකම්මික යෝගාවචරයට ඒ අරමුණේ විස්තර කියමන හරහා තමයි තමන්ගේ හිතේ ස්වરૂපයේ අනිමාර්ථයෙන් කියන්න පුළුවන්. ඒ යෝගාචර කියන්නේ මේ හිත ගැන කතා කරන්නට වක්‍ර මාර්ගයෙන් කතා කරන විදිහ නෙමෙයි රූප ධර්මයේ වෙන විස්තරය තමයි කියන්නේ. නමුත් ඒක කවදාකවත් වෙන්න බෑ හිත ඒ මට්ටමට දියුණු වෙලා නැත්තම්. ඉතින් අපි මේක හිතේ චෛතසිකයක් වෙන සතියේ දියුණුව වශයෙන් සතියේ අඛණ්ඩ භාවයේ වශයෙන් සතිය අරමුණට සමීපස්ත වීම වශයෙන් විස්තර කරනවා. අන්නේම විස්තර කරාට පස්සේ මේ රූප ධර්මයක තියෙන උණුසුම් ගති, සීසීති ගති, කම්පන ගති, චංචල ගති ආදී ඒකේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ඒකේ තියෙන ගති අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම තුනකට. නාම ධර්ම නාම කයට සම්බන්ධ වෙනවා ඒකේ වින්දන මාර්ගයෙන් අපිට සංසන්දනය වෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් මේක ඒ රූප ධර්ම ඒ ඒ වශයෙන් දකිනකොට මනාපමනාප පහළ වීම වශයෙන් අපේ ජීවිතයට අපි ඒක සම්බන්ධ කරනවා. දීර්ඝ කාලීන සම්බන්ධයකට සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් මේ රූප ධර්ම නාම ධර්ම වෙන් කිරීමට අපි දාන සංඥා මාර්ගයේ ඒක සංකේතවත් කරන ස්වරූපයෙන් අපිට ඊයේ දැකප එකමයි මේ අදත් දකින්නේ. ඒ දිනුවමයි ඒ පිරිහිමයි අද වෙන්නේ කියලා ගන්න සංඥා ස්වරූපෙමුත් අපි මේක ජීවිතයට සම්බන්ධ කරගන්නවා. කාලමානයේ දිගේ. ඒ වගේම මේ දකින්න රූප මේක තමයි තියෙන හැටි මම මේක මේ මේ විදිහට වෙනස් කිරුවොත් මේ මේ විදිහට වෙනස් වෙනවා කියලා ඒ රූප ධර්ම විශ්යයි හැසිරීමේ ශක්තිය කීකරු කිරීමේ ශක්තිය හැඩගැන්වීමේ ශක්තියක් වශයෙන් අපි මේ අසුර හරහා දෙකේ කන්ගෙන වගේ සිද්ධ වෙනවා වේදනාව වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් තාමත් මේ වේදනා මේ සංඥා මේ සංස්කාර කියන දේවල් හිතම නෙවෙයි හිතේ චෛතසික ධර්ම දැන් මේ එකම අරමුණක් එක්ක ඇසුර බොහෝ කාලයක් පවත්වනකොට සමහර කෙනෙක් පිළිසම් භාවනා කරන සමහර කෙනෙක් මේ මේ අරමුණත් එක්ක රූප ධර්මත් එක්ක ආස්වාද ප්‍රසවාසත් එක්ක පිම්බීම හැකිලිමත් එක්ක වම දකුණත් එක්ක වේදනා හරහා තමයි ගනුදෙනුව පවත්වන්නේ. විඳීම් ශේෂ්ත්‍රය හරහා. එහෙම නැත්නම් මේක ඇති වෙනකොට ඇති වෙන මනාපමනාප හරහා. අපි ඒ චරිත පුද්ගල කොටස වලට කියනවා ඒ කට්ටිය సౌందర్యාත්මක පැත්තෙන් හැඟුම්බර පිරිසක් කියලා. එයා මේ අරමුණ අදහන්නේ අරමුණ සම්බන්ධ වෙන්නේ අරමුණට බැඳෙන්නේ හැඟුම්බර පැත්තෙන්. තව කෙනෙක් ඒක ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කිරීම සඳහා යොදන සංඥාව ආස්වාසයේ දිගට බලනකොට ආස්වාසයේ ඇති වෙන වෙනස්කම් දැක්වීමට ගොඩන සංඥා සලකුණු ලේබල් හරහා ඒක තව කෙනෙකුට කීමට පාවිච්චි කරන sannivedanaya හරහා මේ අරමුණට බැඳෙනවා. එයාට එච්චරම సౌందర్యාත්මක හැඟීම් නෑ. එයා දකින්නේ මට හරියටම දැකපු දේ තව කෙනෙකුට කියන්න මේක මොන මොන ආකාරයෙන් මම සලකුණු ගන්න ඕනද? මොන මොන ආකාරයෙන් මේක ලේබල් කරන්න ඕනද? ඒ කියනකොට ඒ පුද්ගලයා සංඥා වලින් බැඳීමක් ඇති කරගන්නවා. එතකොට තව කෙනෙක් මේක හැසිරවීම ආකාරයෙන් මෙහෙම වෙනකොට හොඳයි. මේක මම මෙහෙම කරන්න ඕනේ, එහෙම කරන්න ඕනේ කියලා හැසිරවීම ආකාරයෙන් කරනවා. එතකොට මේ එකම රූප ධර්මයක් දිහා බොහෝ වෙලා ඇසුර කරගෙන යනකොට කෙනෙක් අවබෝධ කරනවා මට මේ ධර්මේ වැටෙන්නේ වින්දන ස්වරූපෙන්, තව කෙනෙක් අවබෝධ කරගන්නවා මට වැටෙන්නේ සංඥා ස්වරූපෙන්, තව කෙනෙක් අවබෝධ කරගන්නවා මම මේක හැසිරවීම ස්වරූපෙන් කියලා. මේවා අපි සාමාන්‍ය බෞද්ධ පොත්පත්වල දකින්න චරිත වශයෙන්. ඇඟුම්බර චරිත තියෙනවා. හරියටම ලේබල් දාලා තව කෙනෙකුට ඒක හරියටම කියමනේදී පිටපොට යන්නේ නැති වෙන්න උසාවියේදී කතා කරන උසාවි භාෂාව වගේ නැත්නම් වෛද්‍යවරයෙක් ඒ හරියටම රෝග නිర్ణය කරනකොට මේ විස බීජයට මේ බේත මේ මාත්‍රාවෙන් තියෙන්න ඕන කියලා හරියට සලකුණු කියා ගන්න විදිහට සංඥාවකින් යනවා. තව කෙනෙක් මේ දේවල් මම මේකට මොකද කරන්නේ ඒක මට මොකද කරන්න කියන හැසිරීම මාර්ගය. ඉතින් මේ හැසිරීම මාර්ගය යන්නේ එකනා ගොඩක් වෙලාවට විනය පැත්ත, සීලය පැත්ත, හික්මීම පැත්ත, සදාචාර පැත්ත කතා කරනවා. තව කෙනෙක් සංඥා පැත්තට යන්නේ එකනා දාර්ශනික පැත්ත. ඇත්ත දැකපු වෙලාවට තව කෙනෙකුට කියමනේ තියෙන වටිනාකම ඒකම නැවත දකින්නකොට එදා නොකියපු යම් මොනවද මං අද දකින්නේ කියලා ඒක ප්‍රඥාගතිකව හරියට සූක්ෂමව නිරීක්ෂණය කිරීම සහ සූක්ෂම විස්තර කිරීම පැත්ත කතා කරනවා. තව කෙනෙක් කියන දේ විඳලා නිකන්. මේ බව ඒ යෝගාවචරයේ කෙනෙක් මේ වේදනාදි කියනවා, තව කෙනෙක් සංඥාදි කියනවා, තව කෙනෙක් සංස්කාරදි කියනවායි කියලා. ඒක නා බහින්ද ඉස්සලා දන්නෙත් නෑ, බහැලා වැඩ කරනකොට සමහරකට දන්නෙත් නෑ. අනිත් එක ඒ පුද්ගලයාට දැන් වේදනාදි කියන කෙනෙකුට මේ සංඥා චරිත කියලා જાතියක් ලෝකේ තියෙන බව දන්නේත් නැහැ. සංස්කාර චරිත තියෙනවා කියලා දන්නේත් නැහැ. මොකද එයාට වෙන්නේ වේදනා චරිත තියෙන කට්ටියට වේදනා චරිතම තමයි කිට්ටු කරගන්නේ. හැඟුම්බර කට්ටිය හැඟුම්බර సౌందర్యාත්මක පැත්තටම එකතරු තියෙන කුරුල්ල එකට එකතු වෙනවා වගේ ඉතින් යනවා. ඒගොල්ලන්ට මේ සංඥා චරිත කිසිම රසයක් හඳුනන්නේ જાතියක්. මේ තීරුමක් නැති කට්ටියක් එහෙම නැත්නම් මේ විනයගරුක වෙන්න හදනවා මෙච්චර රස විඳින්න පුළුවන් ලෝකෙ කියලා ඒගොල්ලෝ ඒ ඒ විනයගරුක වෙන පැත්ත සදාචාරෝ සදාචාර සම්පන්න නැති ගැන සම්බන්ධයක් නැහැ. දැන් සරුවත්යන් වහන්සේ කෙනෙකුට එහෙම නැත්නම් මේ ගමන ගොඩාක් ඉදිරියට ගිහිලා උඩ ඉඳලා බලන කෙනෙකුට විතරයි පේන්නේ මේ එකම රූප ධර්මයක් વિશે. නැත්නම් මේ එකම ලෝකේ. නැත්නම් එකම කැම මේසේ කන කට්ටියගේ ඒ කැම රස වින්දනේ ඒක හඳුනා ගැනීමදී පුදුමාකාර වෙනස්කම් තියෙනවා. ඉතින් මෙතෙන්ට යනකම්වත් යෝගාවචරය දන්නේ නැහැ මම කවුද කියලා. දැනගන්න ඕනකමකුත් නැහැ. නමුත් මේ දැනගෙන හෝ නොගෙන ඕනකම තිබුණා හෝ ඒවා නැති හෝවා දිගින් දිගට දිගින් දිගට කරගෙන යනකොට තේනවා මේ වේදනාව කියන චෛතසිකය සංඥා කියන චෛතසිකය සංස්කාර කියලා කියන චෛතසික ටිකක් මේ වේදනා සංඥා චෛතසිකයේ සියල්ලම මූලය හිත හිතේ තමයි මේ චෛතසික පහළ වෙන්නේ හිත අතින්නම් අපි ඔක්කොම සමානයි හැබැයි මේ හිතේ නිෂ්පාදන හිතේ දරුවෝ වෙන චෛතසික අතින් යතර පරස්පර විරෝධී කම් තියෙනවා සමහර විටක ජීවිතේ ප්‍රථම යාමේදී වේදනාබර වෙන්න පුළුවන් මැද යාමේදී සංඥාබරක වෙන්න පුළුවන් අග යාමේදී සංස්කාරගත වෙන්න පුළුවන් පුංචි කාලේ අපි සන්තෝෂයෙන් ඔහි ජීවත් වෙනවා අපිට තියෙන්නේ හුදු විඳින් මාත්‍රයක් පමණයි ඉගෙන ගන්න ඕනේ මතක තියා ගන්න ඕනේ විභාග පත්‍රයට ලියන්න ඕනේ ඒ ඔක්කොම සංඥා හරහා යන වැඩ එහෙම කරලා දරුමල්ලන් වෙනකොට ඉතින් මොන විනයගරුක වෙන්න ඕනේ දරුවා හදන්න එපායි එතකන්නම් පෙන්කෙලියට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ විනය කරපු වෙනවා. මොන එතකොට සංස්කාර වෙනවා. ඉතින් එක චරිතයක එක ජීවිතයකත් මේ සම්බන්ධතා තුන තියෙනවා. මේක සමහර විටක වාතයේ පිටසෙම කියලා වෙන පැතකම කඩනවා. ඉතින් මේ නිසා මේ රූප දැනගන්නකොට වේදනා සංඥා සංඛාර කියලා මේ තුنين එක්කෙනෙකුට එකයි විශේෂණය වෙන්නේ හුඟක් වෙලාවට. නමුත් තුනක් තියෙන මුළු පද්ධතිය කියනොට මේ ඔක්කොම යම් ප්‍රමාණයකට දැනගෙන හිත කියන මූලික මැදුරට ගොඩ වදින අවස්ථාව වෙනකොට ඒ රූප ගැන හෝ වේදනා සංඥා සංඛාර කියන චෛසික ගැන හෝ සෑහෙන අවබෝධයක් නැතුව ඒ හිත පිළිබඳව තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න යනකොට අර මූලික දැනුම් සම්භාරයේ මූලික අවබෝධ ගොඩක් තියෙන්න ඕනේ හිත දැනගන්න. ඒක මම එදා කිව්වද මතක නෑ. උඟක් වෙලාවට මේ ගැන කියනකොට කියන්න තියෙන්නේ මේ හොර කල්ලියක නායකයා අල්ලන්න නම් මේ හොරකම් කරන අය අල්ලගෙන දිගින් දිගට දිගින් දිගට දීර්ඝ කාලීන ප්‍රයත්නකින් තමයි මේ මර කල්ලියක හොර කල්ලියක නායකයා අල්ලන්න පුළුවන්. මොකද හොර කල්ලියක මැර කල්ලියක නායකයා හොරකම් කරන්නෙම නැහැ. මැරේක් විදිහට පේන්නෙත් නැහැ. ඒ මනුස්සයා බොහෝම උසස් නිලයක් කරන වැදගත් පුද්ගලෙක් සමාජ තත්ත්වයේ. නමුත් ඒ නිලයේ තියෙන වාසි සියල්ලම පාවිච්චි කරලා පාතාල ලෝකයේදී විශාල බලයක් ක්‍රියාත්මක කරනවා. ඒකට ගැළපෙන මැද මට්ටමේ සහ තුච්ච මට්ටමේ මිනිසු කුලිය කරගෙන. ඉතින් කවදාකවත් පොලිසියකට ඔත්තුවක් හෝ සැකයක් හෝ කවදාකවත් මේ හොරකල්ලියේ නායකයා පිළිබඳ කෙලින්ම ගන්න බෑ. කෙලින්ම ගන්න ගීම සම්බන්ධයි. වැඩේ යනවා වැඩේ දිගටම හොරකම යනවා වැඩේ දිගට ජාවාරම යනවා ඉතින් පොලිසියට අල්ලන්න පුළුවන්න්නේ ජාවාරම් කරන ඒ වෙලාවට ආපු කුලී හේවාය විතරයි කුලී හේවාය බර ගානක් අල්ලන්න ඕනේ ඒ කුලී හේවායන් මෙහෙවන අතරමැද ඉඳගෙන වෘත්තීයමේ වශයෙන් ඔපිනියන් දෙමින් කටයුතු කරන මැද මට්ටම අල්ලන. හරියට රූප ගැන ගොඩාක් අවබෝධ කරලා පස්සේ තමයි මට වැඩියෙන් තියෙන්නේ වේදනාවද විඳීමද නැත්නම් මට වැඩියෙන් තියෙන්නේ සංඥාද ඥානගතික ලකුණුද එහෙම නැත්නම් මට වැඩියෙන් තියෙන්නේ මේ හැසිරවීම මම හදන්න ඕනේ අනුන් හදන්න ඕනේ සදාචාරාත්මක ගතිද කියලා දැනගන්න හරි ගොඩක් අමාරුයි නමුත් මේ ඔක්කොම කරත් ඒ චෛතසික පිළිබඳව මේ අවබෝධය ගත්තත් ඒ චෛතසිකට මුල් වෙන විඥානයේ සිටියම සමීකරණේ අල්ලන කියන ක්ලේශය. තාමත් විඥානයේ nirupadrichaව ඒ කටයුත්ත මෙහෙවනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ඔය විසුද්ධි සත්‍ය විසුද්ධි ක්‍රමේදී ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, කාංකාවිතන විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන ඒ විසුද්ධි සේරම යනකම් තාම මේ හිත කියන විඥානය කියන එකට කිට්ටු කළා නැහැ. ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියටත් ඇවිල්ලා බලව විපස්සනාවේදී. බලව විපස්සනාවේදී කියන්නේ රූපේ දිහා බැලුවත් වේදනා දිහා බැලුවත් සංඥාව දිහා බැලුවත් සංස්කාර දිහා බැලුවත් අපිට නුපුහුණු මනසට පේන්නේ වැහැදිච්ච මෝරච්ච ගොරෝසු වෙච්ච රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි. මොකද ඒකෙන් අල්ලන්න බෑ. ඒක නිසා ඒ රූපයයි ඒන වේදනා සංඥා සංකාර කියන මොකක් හරි එන එකකුත් මේ මතුවෙනකොට තියෙන ඊටාම ගොරෝසු එකක් මේ ගොරෝසු දේ එන්නේ බොහෝම සියුම් තැනකින් පටන් අරගෙන අන්න ඒක අල්ලන්න ඕනේ කියලා ඒ මතුවෙන මතුවෙන හැම එකකම තාරාතිරම හොඳ නරක හරි වැරදි යහ අයහපත් කියන දේ නැතුව මේ මතුවී එන හැටි මතුවී එන හැටි කියලා කෝටි වාරයක් බලනකොට තමයි ඒව දිහා තාරාතිරමකින් තොරව හැම එකකම මේ නැති තැනකින් නොදන්නා තැනකින් සියුම් තැනකින් පටන් අරගෙනයි මේ ගොරෝසු වෙන්නේ. ඒ ගොරෝසු වෙච්ච தත්ත්වය ආයත් සම්පූර්ණ නැති තැනකට ගෙවිලා යනවා. මේ ගෙවිලා යනකොට මේක රූප වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්. මේ සියල්ල විශේෂයි. ඇති වෙන තාක් ඇති වෙච්චාවයි ඒ ඔක්කොම නැති වෙනවනේ නැති වෙච්චාවයි කියලා තේරුමක් වර්ගකරණයක් ධාරාතිරමකින් තොරව බලාගෙන ඉන්න මට්ටමට ගියොත් විතරක් ඒ යෝගාවචරයට ඇතිවීම නැතිවීම දෙක ශීඝ්‍රව සිදුවීම දැක ගන්න පුළුවන් තරම් හිත ප්‍රබෝධමත් වෙනවා හිත ප්‍රණීත වෙනවා හිත සතිමත් වෙනවා හිත අප්‍රමාදී වෙනවා සමාධියක් වෙනවා ඒක යෝගාවචරගේ ඇඟ කිලිපොළ වගේ නේනවා ඇඟ සහල වගේ නේනවා එයාගේ නාමකයත් රූපකයත් දෙකටම නෑ බෑ කියන්න බැරි වෙන විදිහට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරීමට සමහරු බය වෙනවා සමහරු බොහොම සන්තෝෂ ඒ දෙකම වෙන්න පුළුවන්. කවදා හෝ මේක හොඳට ඒ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන කොහොඳට දැක දැක දැක දැක ගමන් කරන්න පටන් අරගත්තොත් අන්නේ යෝගාවචරයට මෙතුවක්කල් සංසාරේ මම බැලුවේ මේකේ ඇති වෙලා ලොකු වෙන පැත්ත විතරයි නැතිවීම බලන්න කැමැත්තක් තිබුණේ නෑ ඒක දැක්කේ නෑ ඒක දැක්කත් ඒක අසුභයක් විදිහටයි බැලුවේ දුමංගලයක් විදිහටයි බැලුවේ අභද්‍ර දෙයක් විදිහටයි බැලුවේ කියලා ඒ මෙතෙක් නොදැක්ක පැත්තක් පේනකොට මෙතෙක් ස්වභාවයෙන් දක්ව මූලමැද දෙක වෙනුවට අමතරෙන් දැක්ක අමෝරාවෙන් දැක්ක නැති වී යෑම පමණ විශේෂණ වෙලා වෙන්න පටන් ගන්නවා. බලන බලනදී පේන්නේ කැඩි කැඩි කැඩි කැඩි යනවා. බිඩි බිඩි බිඩි බිඩි යනවා. පොරිපු පුරන්නා වගේ පිපිර පිපිර පිපිර පිපිර යනවා. ඉතින් මෙතෙන් දෙනකොට ඕනම කෙනෙක් සක් කරනවා භාවනා වැරදිලයි කියලා. එහෙම නැත්නම් මේ කාලා කන්නේ තැනකට වැටලා තියෙන්නේ කියලා බලන බලන දේවල් කුඩු කුඩු වෙලා යනවා නිකන් හරියට ලේසර් බීම් එකකට වැදුනා වගේ මේක භංගුර තත්වයකටපත් වෙනවා. ඒ ඒ තරමට වෙනකම් භාවනාවේ දියුණුවක් ආවත් ඒ තරමට යනකම් යෝගාවචරගේ පරිචයක් ආවත් විඥාණයට තාම කරදරයක් වෙලා නැහැ. රූප වලට බිජීව දැක ගන්න පුළුවන්. වේදනාවල බිජීව, සංඥාවල බිජීව, සංස්කාරවල බිජීව එක එකනාගේ චරිත ලක්ෂණ දැක ගන්න පුළුවන්. නමුත් විඥානේ තාම බොරුවක් ගෙනියනවා. පිටිපස්සේ ඉන්න මට මොනවක්වත් වෙලා නැහැ. ඕක බලන් දෙපා. ওই පැත්ත බැලුවොත් උඹට අපලයි. ඕක අභාග්‍ය සම්පන්නයි. ඕක මංගල නැහැ. ඒ නිසා ඕක නොබැලීම සඳහා උත්සාහ කිරීමක් විඥානේ රැකීම සඳහා කළ යුතු ප්‍රයෝග ටික කරනවා. ඒ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී ඒ අර ගෙවි ගෙවි ගෙවි ගෙවි යන වෙලාවේදී දකින්න වෙලාවදී පුදුමාකාර බයක් හීනෙන් බය වුණා වගේ ඇඟ සිහින්දාදිය දැම්මා වගේ පුදුම බැලුමක් පුපුරලා ගියා වගේ වීදුරු මාලිගාවට ගලක් ගහ වැදුනා වගේ වැදෙනවා විතරක් නෙමෙයි ඉතුරු වෙලා තියෙන දේ මේ ටිකම තමයි කියලා මා හෙන ගහච්ච සොහොම් පිටණියක් වාගේ හිත කුද්දුම විදියට ඒ බය ඇති වෙනවා. ඉතින් ඒ යෝගාවචරයට තියෙන හැඟුම්බර ගතිය නිසා මේ බය කවදාකවත් මේ හිතේ ස්වභාවය ඇති ඇතියෙන් දැක ගැනීමදී අනිවාර්යම පසු කළ යුතු කඩයිමක් කියලා පේන්නේ. එයා බය නැති කරගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. උඟක් කෙනෙකුට ඒක වෙනවා. කෙනෙක් බය කියන එක ඥානයක් බව තේරුම් ගන්න බයට ද්වේෂ කරනවා. මෙතන බය කියන්නේ කෙලෙස්ම තමයි. හොඳටම කෙලෙස් ඉස්මතු වෙලා එනවා. ඉතින් එයා නිකන් අර gediyak ඇන කරන්න පුළුවන්, gediyak පැහැවලා පුරව යවන්න පුළුවන්. ඇන කෙරුවොත් වෙන්නේ මොකද්ද? එතනින් සුව වෙලා වෙන තැනකින් මතකයි. ඒක නිසා මූණේ આવොත්, කිහිල්ලේ આવොත්, කිකිලවල આવොත් ඒ gediy ඇන කරනවා. ඇන කෙරුවට පස්සේ අත ගිහිල්ලා ඒ ඒ පිට කරන්න ඕනේ කුණ වෙන තැනකින් මතකයි. ඒ එන තැනත් හොඳ නැත්නම් එතරම් තැන කරනවා. පහසු තැනකට ආවට පස්සේ පුරනවා. විදි විදු කරන දෙල්ලමක් තමයි යෝග. ඒ වගේ තමයි උඟව දෙනෙක් කරන්නේ මේ බය ආවට පස්සේ ඒකට මුණ දෙන්න බැරි නිසා විදිය පැහැවලා පුරව ගන්න බැරි නිසා එන කරනවා. ඒ නිසා සමතයට ගියාට පස්සේ මේක පේනකොට සමත යෝගාවචරය නානා ප්‍රක්‍රම වලින් ඒකට මුණ දෙන්නේ ඒ පැත්තකට කර කර අර සමාධි සුඛයට ගත කරනවා මේක නොවිය යුත්තක් මේක අභාග්‍යයක් මේක දුර්මංගල දෙකක් කියලා. නමුත් විපස්සනා යෝගාවචරය කවදා හෝ තේරුම් ගන්නවා මේ බය නියෝජනය කරන කෙලස් ටිකක්. මේ කෙලස් ටික මම හරහා යනවා. දැන් මම මේ මැරෙන්න කිච් වෙලාවක්වත් ලෙඩ වෙලාවක්වත් වයසට ගිහිල්ලවත් නෙවෙයි මට මේකට මුණ දෙන්න පුළුවන් වෙලාව කියලා ඒක දිහා බලන්නේ යෝනිසෝ මනස්කාරයෙන් කඩුව තියෙන වෙලාවේ යුද්ධ ආගයක හොඳයි දත් තියෙන වෙලාවේදී උබ්දනු ලැබිච්ච එක හොඳයි. නැත්නම් කඩුව කොස් කොටන්නේ. අන්න ඒ වගේ ජයග්‍රාහී හැකීමකින් මේ බය දිහා බලන්න නම් ජීවිතයට හරියටම ලෑස්තිලා ඒකට උපදෙස් ලැබිලා තියෙනවා. එහෙම නොබැලුවොත් මේ විඥානයාගේ සෙල්ලම් කැල්ල විඥානයාගේ තියෙන යටිකූට්ටු වැඩ පිළිවෙල කවදාකවත් බලන්න බෑ. ඒ නිසා මේ බයතුපට්ඨාන ඥානෙ එනකොට ඒක ද්වේෂ මූලයෙන් තමයි මතු කරන්නේ කෙලස් බරිත වෙනකොට. ඒක ප්‍රඥා මූලයට වැටෙනවා මේක බයතුපත්ඨාන කියන්නේ ඥානයක්. මේක කවදා හෝ මම හරහය ආයුතුයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න නම් කිය බිජීවත් එක්ක එන බය බයට සාදර වෙනවයි කියලා කියන්නේ. අද 5ක් කන හෙට 10ක් වරෙන් 10ක් කන 15ක් වරෙන් 15ක් කන 20ක් වරෙන් කියලා ඒන බයත් එක්ක එන්න ගෙන්නනව නෙවෙයි එන බයට මුහුණ දෙන්න පටන් ගන්න පටන් ගන්න මේ යෝගාවචරයාගේ යෝනිසමනසිකාරය සහ සමාධිත්‍ය ප්‍රතිශක්තියක් ලබන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය. ඒ විශාල පරාසයක මේ සමතුලිතතාවය රැක ගැනීමේ දක්ෂකම පුරුදු කරනවා. ඒ ඒ විදිහට කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයට ඒ හම්බ වෙන පන්නරේ, ඒ හම්බ වෙන ප්‍රතිශක්තිය වෙන මොනම ක්‍රමයකින් ගත්තත් කතරත් වඩා දුර ඇතුළතින් මෙන එකක් නිසා ඒක එලව මෙලව දෙකටම උදව් කරන සුළු එකක් වෙනවා ආධ්‍යාත්මයටත් භෞතික ලේවලට උදව් කරන දෙයක් වෙනවා කායික මානසික සෞඛ්‍ය දෙකටම උදව් කරන දෙයක් ඊට පස්සේ ඒ යෝගාවචර තේරෙන පටන් අර ගන්නවා මේ සංසාරේ අපි කරගෙන ආපු වැඩවලදී අපි හැම වෙලාවෙම රූප ඇතිවීම වැඩිවීම වේදනා ඇතිවීම වේදනා කියන එකෙන් මෙතන ගොඩක් ආදන් සුඛ වේදනා ඒක සංඥා කියලා විශාල තොරතුරු තොගයක් ඔළුවේ තැම්පත් කරගෙන වැඩි ප්‍රමාණය හොඳයි කියාගෙන සකස් කිරීම මතින් අරයා හදනවා මෙයා හදනවා මම හැදෙනවා අරග කරනවා මේක කරනවා කියලා මේ සංස්කාර වශයෙන් රැස් කරගෙන රැස් කරගෙන ගියාට ඒ රැස් කරගන්න ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න වෙන්න මෙතන මතු කරන බය වැඩි ඒක නිසා මේ වැඩි කිරීමේ එකතු කිරීමේ ගණන් ක්‍රමයේ දින වැඩි කිරීම එකතු කිරීම මෙන්නට බෙදීමයි අඩු කිරීමයි පුරුදු අපි ඉස්කෝලේ යන කාලේ මේ ගෙදර ආවට පස්සේ ලොකු අපච්චි ඇහුවා මගෙන් මේ ඔබ පන්තිර කියලා මොනවද ඉගෙන ගත්තේ කියලා. එච්චර කල් ඉගෙන ගිරුවේ ඒකට කිරීමයි අඩු කිරීමයි. ඒ ලොකු අපච්චිට පුළුවන් ඒක කියලා දෙන්න පුළුවන්. මං කියවද දීර්ඝ බෙදීම කියලා එකක් කියලා දුන්නා කියලා. ඒ ඒක ලොකු අපච්චි අහලා නැහැ. ඊට පස්සේ කළු ලෑල්ලේ මේ කළු ලෑල්ලේ ලියලා පෙන්නුවා. ලියලා පෙන්නුවා පස්සේ ඒකට වර්ගමූලයේ හැවීම කියලා තව එකක් කියනවා. ඒකත් ගියාට පස්සේ කිව්වට පස්සේ හොඳට බල ලොකු සංහස කියන උඹ කොච්චර ඉගෙන ගත්තත් පොඩි පුතේ ඉලක්ක හතරයි තියෙන එකතු කිරීමයි අඩු කිරීමයි වැඩි කිරීමයි බෙදීමයි විතරයි. ඕකේ තමයි ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. මේ සංසාරය කියලා කියන්නේ පළවෙනි ආර්ය සත්‍යය, දෙවෙනි දුක්ඛ සත්‍ය, ආර්ය සත්‍යය කියන්නේ එකතු කිරීම වැඩි කිරීම කියන එක. ඊට පස්සේ තුන්වෙනි හතරවෙනි ආර්ය සත්‍ය කියන්නේ අඩු කිරීම බෙදීම සහ අඩු කිරීම කියන එක. ඔය හතර දන්නවනම් ගණන් අංක ගණිත දන්නවනම් මේ සංසාර ගැටේ ලියන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට උගන්ලා තියෙන්නේ ප්‍රතික්‍රීම වැඩි කිරීමයි විතරයි. ඉතින් අපි ඒක දිගේ තමයි මේ දුවන දුකන යන්නේ. දැන් මෙතෙන්දි තේරෙනවා මේ එකතු කරලා තියෙන බය තමයි. එකතු කරලා තියෙන්නේ මේ කෙලස් තමයි. දැන් යම් වෙලාවක මේ යෝගාචර දැනගත්තොත් මේ ඝන ශාස්ත්‍ර ඔක්කොම ඉගෙන ගන්න අඩු කිරීම බෙදීම දෙක එකතු කරන්නේ මේකට දාන්න ඕනයි කියලා එදාට අර තමන් කරගෙන ගිය වැඩෙත් ඒකට තිබුණ මේ සුබ නිමිත්තත් ඒක නැත්තම් සුඛ නිමිත්තත් වෙනුවට මේ අනිත් පැත්ත කල්පනා කරන ඒ පෙරලිය මේ බයතුපට භංග බයතුපට්ඨාන ඥාන දෙකේදී තමයි යෝගාවචරය ඇති කරන්නේ ඊට පස්සේ මෙච්චර මේ එකතු කෙරුවා වැඩි කෙරුවා වෙනුවට මිදිලා අඩු කිරීම සහ බෙදීම කියන දෙකට මාරුවක් ඇති වෙනවා විදීමේ කැමැත්ත කියලා. අන්නේ විදීම කැමැත්ත එනකොට තමයි යෝගාචරයට තේරෙන්නේ නැති හරි කියන්නේ මොකද්ද වැරදි කියන්නේ මොකද්ද හරි ගියා කියන්නේ මොකද්ද වැරදුනා කියන්නේ මොකද්ද සදාචාරය කියන්නේ මොකද්ද සදාචාර සම්පන්න නැහැ කියලා කියන්නේ මොකද්ද මේව අතර මහ විශාල වෙනසක් තේරෙන්න පටන් වෙනසක් කියලා කියන්නේ තේරුම් ගන්න බෑ මොකද්ද මේ මේ ලෝකයේ කියන විදිහට හරියනවයි කියලා කියන්න පුළුවන් තරම් එකතු කිරීම වැඩි කිරීම නමුත් ඒ දෙකට හරස් පරස්පර විරෝධී බෙදීම සහ අඩු කිරීම ඉතින් මේ එකතු කිරීම වැඩි කිරීම තැනලා බෙදීම අඩු කිරීම තැන මාරු වෙනකොට මේ වෙනසදී ඉස්සල්ලා වශයෙන් ටිකක් වගේ අර විඥාණයට තට්ටු වෙන්න පටන් ගන්නවා විඥාණය කියන ඒ කියන්නේ මූලික හොරා වටේ ඉන්න කට්ටිය අහුවෙලා අහුවෙලා කොටු වෙන්න කොටු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදිත් ඇත්තට මේ යෝගාවචරයයි කියන පුරුෂයා මේ දෙන්නෙන් කාට උදව් කරයිද කියන එක තන්නේ කරම පූර්ණ නිගමනයකින් තොර තත්ත්වයක්. ගොඩ වෙලාවට උදව් කරන්නේ අර එකතු කරන වැඩි කරන පැත්තට තමයි. අඩු කරන බෙදීම් පැත්තේ ආනිසංශ වැටුණාට තම සැකයක් තියෙනවා. මේක වෙන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදා. මේකද කෙලස් කපන මාර්ගයේ කියන සැකේ ඉන්න පටන් ගන්නවා. අන්න එදා ඒ ඒ දඟලලා දඟලලා දඟලලා යම් දවසක මිදීමේ කැමැත්ත එකතු කිරීමෙන් සහ වැඩි කිරීමෙන් මිදිලා අඩු කිරීමෙන් සහ බෙදීමේ කැමැත්තට පැටු වැටුණට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා වෙන කෙනෙක් නෙවෙයි මට මේ බය දුන්නේ වෙන කෙනෙක් නෙවෙයි මට මේ කෙලෙස් දුන්නේ මම මෙතෙක් කල අභිවෘද්ධිය වශයෙන් සුඛේ වශයෙන් සුභේ වශයෙන් අරගත්ත දේ හුදු සංඥාවක් විතරයි. නමුත් මේ අසුභයක් තමයි සුභය කියලා අල්ලගෙන තියෙන්නේ දුක්ඛක් තමයි සුඛය කියලා අල්ලගෙන තියෙන්නේ අනාත්ම අනිත්‍යයක් තමයි නිට්ටය වශයෙන් අල්ලලා තියෙන්නේ කියලා මේ සංඥාවල ගෙනාපු මේ ඥාන සම්ප්‍රයුක්ත මේ සංඥා චෛතසිකයේ කරන මේ පෙරලියත් එක්ක යෝගාවචරයට මේ මිදීමේ කැමැත්ත ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරයට පහළ වුණා මේ පටිවිපස්සනාව කියන්නේ. පටිවිපස්සනා කරනකොට පළවෙනි වතාවට යෝගාවචරයට මේ හිතේ මේ විඥානයේ ස්වභාවය වරින් වර ඊරාවටන වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර හොරකල්ලිය වටේ ඉන්න බරපතල හොර නායකයෝ එක එකනා එක එකනා අහුවෙලා ඒගොල්ලොත් ඇත්තට හරියටම විඥානයේ තොරතුරු දන්නේ නැහැ. මහවරාගේ විතරතුරු දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ මේ කට උතර පොලිසියට යන්න පටන් ගන්නවා ටික ටික. ඒ වගේ තමයි පටිවි විපස්සනාවේදී ඥාතංච ඥානංච උබ්බුක විපස්සති කියන වගේ ඒ යෝගාවචරයට ඉදිරිපත් වෙන අරමුණ ඒක මුලමඳාග පේනවා විතරක් නෙවෙයි ඒක බලන හිතෙත් කැඩි කැඩි යන ගතිය ඒකත් හැම පර්වයක් පාසා හැම ජවනිකාවක් පාසා හැම පුරුකක් පාසා රූපේ වගේම එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර වල වගේම ඇතිවීමෙන් පවතිමින් නැතිවීම යන බව තේරෙන පටන් අර ගන්නකොට තමයි මේ යෝගාවචරය නිකන් මේ කියන්නේ අන්තරාවලෝකනයක් සිදු වෙන්න පටන් ගන්නවා. ඇතුළට බලාන බලාන බලාන බලාන යනවා නිකන් බින්ගයක් අතට ඇදලා යනවා වගේ තේරෙන පටන් අර ගන්නවා දැන් මම දැන් ඔන්න මට ආනපන හොඳට පේනවා. ආ බොහොම හොඳයි. ඒකට ආශ්‍රව ප්‍රසවාසයේ ගෙවීම දකින්න. ආ බොහොම හොඳයි. ආ ඊට පස්සේ බලනකොට වෙනවා බොහොම හොඳයි කියලා දැන් මම අහුවෙලා තියෙනවා. ආ බොහොම හොඳයි කියන එක හොඳ නෑ. එතකොට මට තණ්හාව ඇති වෙනවා. ආ ඒක දිහා බලනකොට තියෙනවා මේ සංඥාවක්. ආ සංඥාවල දැන් සංඥාවක් අල්ලගන්න එක හොඳ නැහැ. ඊට පස්සේ මේක සකස් කරන්නයි මේ දැඟලුවේ ඔය හොඳ නම් හොඳ වෙච්චාවේ නරක නම් නරක වෙච්චාවේ ඕක දිගේ යන්න ඕන කියලා මහා කවදාකවත් හිතා ගන්න බැරි වෙච්ච විදිහ 아무තු තර්ක ක්‍රමයක් එහෙම නැත්නම් 아무තු මේ පදං කිරීලක් වෙන්න පටන් ගන්නවා වෙනකොට වෙනකොට වෙනකොට ආයස්සරයක් මේ වීර්ය කැඩලා ආය පටන් ගත්තොත් ආය ආනපන ගුරුසු වෙනවා. ගුරුසෙක දිහා බලනකොට ආයෙසර මේක අල්ල ගන්න ඕනේ කියලා කියන ඔන්න එතකොට තුනී වෙනවා. තුනී වෙනකොට ආබෝ මොහොඳයි කියලා සතුටක් වෙනවා. ආයෙසරක් වේදනාවට අහු වෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා ගියාට පස්සේ එනවා මේක මේ සංඥාවට මේ අහු වෙලා තියෙන්නේ කියලා. ආයෙ වෙලාවක් යනකොට එතන ওই සංඥාවට අහු නම් කමන්න නැතත් කමන්න මොකක්වත් කරන්නේ නැතුව නිකන් හිටපන් කියලා ආයෙ සංස්කාර උටරයි. ඊට පස්සේ ආයෙ තන්සිනු ආයෙ විශ්සෙනවා. මෙන්න මේ කාරණාවේදී මේ ගෝතෝද මඩේ දමන සිද්ධියේදී කී ලක්ෂ වාරයක් මේක කරන්න වෙයිද මේක ජීවුණවත්ද මේක ඉස්සරහට යන්නේ මේක පසට යන්නේ කියන සැකේ තමයි යෝගාවචරයට බාධා කරන දේ. යෝගාවචරය දැන් අර කවදාකවත් නැති විදිහට මහවරත් එක්කයි මේ කටුත කටවිත් යන්නේ රූපෙට හෝ වේදනාව හෝ සංඥා සංකාරත් සම්බන්ධ කරගෙන විඥානයත් එක්ක මේ කටුත යන බව කෙරුවට පස්සේ තමයි කවදා හරි තේරුම් ගන්නේ. හරියට පස්සේ තමයි තේරුම් ගන්න. ඉතින් ඒ වෙලාවේදී නිතරම අවිශ්වෙනවා ආය සංසිඳනවා. ආය අවිශ්වෙනවා ආය සංසිඳනවා. මේ හොඳ සැපයක් පහනවා ආය දුකට වැටෙනවා. ආය සැපයක් පහන දුකටපත් වෙනවා. වෙලාවක හුත්තටම පුදුමාකාර පිරිසුදුවකට වැටෙන දෙයක් කියන්න පුළුවන්. සමහරකට සම්පූර්ණ ඔළුව අවුල් වෙලා මොකද උනේ කියා ගන්න බෑ. වෙලාවට ඉඳන් මම අනිත් දවසේ වාඩි වෙනකොට මුලින් ළඟ දක්වම දිගටම සතියින් තෝනෑ කියලා කැසපට වහගෙන මේක පාලනය කරන්න හදනවා. ටික වේලාවක් ගියාට පස්සේ එනවා කොච්චර සැලසුම් කරගෙන ගියත් අතරමඟදී කැඩෙනවා. කැඩෙන එක ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කැඩෙනවා නේ කැඩිච්චාවයි නැත්තම් නිකන් වෙච්චාවයි කියලා ඒක තමයි මට කරන්න ඕනේ කියලා මේ පෙළ ගැසිලි හැඩ ගැසිලි ඕනේ නෑ. කැඩෙනවා නේ කැඩිච්චාවයි හැදෙනවා නේ හැදිච්චාවයි කියලා යන්න ඕනේ කියලා ඇතුළතින්ම කමට අනුසුද්ධ වෙන්න පටන් ගන්නවා. යෝගාවචරණම තේරෙන පටන් අර ගන්න මේක දෙවන්නේකින් අහලා කරන දෙයක් නෑ. මේක කළ පුරුද්දෙන් අල්ලන්න ඕනේ. අන්නේම කරගෙන කරගෙන යනකොට මේ විඥානයාගේ පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. පිරිසිදු වීමක් කියලා කියන්නේ ඒ කෙලෙස් බරිත ගතිය නැත්නම් පිට පෙළෙල්ලේ තිබුණ විඥානේ මැදට ඇවිල්ලා තව තවත් ඇතුළට සුද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ සුද්ධ වීම වෙන ආරේ වෙන ස්වභාවය හැම වෙලාවෙම අන්තරාවර්තීමයි. ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට විඥානය නිකන් gedere ඉන්නා වගේ සිද්ධ වෙනවා. ඇතුළට යන්න යන්න යන්න යන්න බුද්ධමාකාර පිළිසිදුවක් ඇති කරන්න පටන් ගන්නවා. ඒ වෙලාව වෙනකොට ඒ විඥානයේ බාහිරට යන්න යන්න දෙක තුනකට මේ නාම මේ රූප මේ ආස්වාස මේ ප්‍රස්වාස මේ හොඳයි මේ නරකයි මේ සදාචාරයි මේ සදාචාර නැහැ කියලා දෙකට බෙදලා තමයි විඥානය හැම වෙලාවෙදී මේ ජවනිකාව ගෙනිච්චේ. මැදට යන්න යන්න යන්න මේ අන්ත දෙකේ වෙනුවට සීසෝ එක කොන් දෙක වෙනුවට මැදට මැදට මැදට එන්නා වාගේ උන්චිලා මේ මේ පැද්දිල්ල තියෙනවා. මොක කෙලවරේ හිටිය තරම් ඉහළ පහළ යamak නැහැ. මැදට මැදට මැදට මැදට එනවා. කවදා හරි අපි හිතමු මේ යෝගාවචරය ඇවිල්ලිවලා හරියට මේ මැද කනුවල හිටගත්තයි කියලා. සීසෝ පෙත්ත හදලා තියෙන මැද අක්ෂය කියලා ඒකට කියන්නේ. මැද එක හිටගත්තට පස්සේ තියෙනවා ඒක තමයි අඩුවෙන්ම හෙල්ලෙන තැන. හැබැයි ඒක ජීවිතේ සිද්ධි බහුල නැහැ. ජවනිකාධික නැහැ. හැබැයි තීරණ පටන් අර ගන්නවා අර ජවනිකාවේ තියෙන ආරේ ඒ ලය තියෙන ඉතාමත්ම අඩුවේ. ඉතින් මේක අපි කියන්නේ මේ උපේක්ෂාව හරහා තමයි විස්තර කරන්නේ. වෙනද සිදුවෙන දේවල් සිදුවෙන නමුත් යෝගාවචරය අඩුම ප්‍රතිචාරයක් කරවත්තන්නේ අඩුම ප්‍රතික්‍රියාවක් කරන්නේ හැබැයි සිද්ධියට විවෘතයි සිද්ධියට ප්‍රතික්‍රියා කරන්න යන්නේ. දේවල් දැක්කට අන්දෙක්සේ ඉඳීමේ පොඩි දක්ෂකමක් ඇති වෙනවා. මුදටෝම අසාධාර්ණයක් සිද්ධ වෙනවා. දන්නවා මේ අසාධාර්ණයට ගිහිල්ලා මම අත දැම්මොත් සුදුසුකම් නැතුව මම මේ කොහෙදෝ යන ගුණ කන්දලයක් දාන්නේ මට අයිති නැති තැනක මම විනිශ්චයකාරයෙක් වෙන්න ආවා. එහෙම නැත්නම් තාමත් ප්‍රිය දෙයක් දකින්න නමුත් දැනගන්නවා මේ ප්‍රිය දෙයට ප්‍රිය වීම හරහම මම මගේ ආධ්‍යාත්මික පෞරුෂත්වය කෙරසලා. මේ විදිහට දකින්නේ දැක්කත් නොදැක්කසේ ඇහුවත් නැහැ හිමසේ ඉදීම අහලා කලින් තිබුණාට දැන් තමයි තියෙන එක කළ හැක්කක් කියලා මෙන්න මෙතෙන් ආවට පස්සේ හරියටම අර කුඤ්ඤතාවට පස්සේ අවර පෙත්තේ අවර පෙත්තනේ පෙත්තගේ මැද හරි සීසෝගේ මැදට ආවට පස්සේ ආට තේරෙන පටන් ගන්නවා මෙතන තමයි මේක හිතලා තියෙන්නේ මේ මේකේ හිතලා තියෙන්නේ අනිත් පැති දෙක පැද්දෙන එකයි තියෙන්නේ මෙතන තමයි ස්ථාවරම තැන මේක ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මෙතෙන්ට එනකොට ඒ හරියටම ඒ පෙත්ත තාම පදිනවා සීසෝ එක පදිනවා නමුත් මේ යෝගාවචර කියන එක නා කෙලවර නෙවෙයිනේ. දැන් හරියට මැදට ඇවිල්ලා තියෙනවා. ඒ ලය තේරෙනවා, පැදුම තේරෙනවා. නමුත් දැන් ඉන්නේ කෙලින්ම හිතවල තියෙන කනෝඩ කියලා දැනගත්තාම මේ උපේක්ෂාවේ මේ උග්‍ර ස්ථානයේදී යෝගාවචර තේින්න පටන් අර ගන්නවා. මේක හිතලා තියෙන අවිද්‍යාවද කියලා. පුදුමාකාර දනක් ਸਰවඥයන් සඳහන් කරන්නේ මේ උපේක්ෂාව හොඳටම දැක දැක දැන දැන නටන්න කිපෙන්ද ප්‍රතික්‍රියා කරන්න පුළුවන්කම තියෙදී නොනාට නොකිපි හරියට මැදට ආවට පස්සේ මේක පිහිටලා තියෙන්නේ අවිද්‍යාව මත කියලා මෙතෙක්කල් මම මගේ යහපත පිනිස කියලා සුභසිද්ධිය පිනිස කරුවයි කිව්වනම් කරපු හැම දෙයක්ම මට කරදරයක් වෙලා තියෙනවා කියලා කියනවා මම චේතනාපූර්වක යමක් කළා නම් වචනයක් කිව්වනම් හිතවිල්ලක් හිතවිනම් ක්‍රියාවක් කරන එක හැම තැනම අර නිශ්චල දියට ගලක් ගැහුවා වගේ කම්පනයක් ඇති කරලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම අනිත්‍යතාවයට දුකට අනාත්මතාවයටපත් උනා. ඒ අනිත්‍ය අනාත්ම දුක හරහා මම පෙළුණා. තමයිකින් අම්මට බැන්නා, තාත්තට බැන්නා, ආණ්ඩුවට බැන්නා, ආකාශයට බැන්නා, කරුමෙට බැන්නා, නානා ප්‍රදේවල් වලට බැන්නට මගේ අවිද්‍යාවේ ප්‍රමාණය මතමයි මේ දෙපැත්තේ කොනට මම පෙත්තගේ ගියේ එහෙම නැත්නම් සීසෝ එකේ කොනට ගියේ ඒකල මම්මයි පැද්දේ මම පැදීම නිසා තමයි මම මේ ඉහළ පහළ යෑම අෂ්ටලෝක ධර්මයේ කම්පාවීම මට ඇති උනේ මැදට එනකොට තේරෙන පටන් ගන්නවා මේ සියල්ල මවිසි ඉතින් ඒක එක විදිහට බලනකොට තමයි සතර බලධාරී දෙවි කෙනෙක් බව තේරෙන්නේ යමක් මට සිද්ධ වෙනවා නම් ඒ සිදුවිල්ල සියල්ලම මේ චේතනා හරහා තමයි වෙලා තියෙන්නේ. හිතලා කරන දේවල්. අචේතනිකව නොවෙනව නෙවෙයි. අචේතනික රාශි ගොඩක් සිද්ධ වෙනවා. ඒ කිසිම දෙයකින්වත් අචේතනිකව සිදුවෙන කිසි දෙයකින් අපිට හිත පෑරෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා තොටියා හැන්දෑවේ අන්තිම ඔරුව පැදගෙන රෑ ගොම්මනේ රෑ කටුවලේ ආපහු එන ගමන. Taman ඉන්න තොටට එන ගමන ගෙදර යන්නේ. ඉතින් මනුස්සයා හොඳට බීලා හොඳ පාරු කවියක් කිය කියා එනකොට රෑ කරුවලේ අන්ධකාරේ ඩෝංගාල ඇවිල්ලා තවුරුවක් වදිනවා. ගංගේ මිඟුටට පීනකොට. ඉතින් මම හොඳ කුණුහරුප දෙකක් කියලා කවුද යකෝ මේ මගේ ඔරුවේ හැප්පේ කියලා දෙකක් කියලා බලලා හැරිලා බලනකොට මිනිහට පේන්නේ ඔරුවේ කවුරුත් නැහැ කියලා. කවුරු හරි උඩ ළඟ ඉස්මත්තේ ඔරු කබලක් විසි කරපු එක පාවිලා ඇවිල්ලා වැදිලා තියෙනවා. ඉතින් ඒකට මේ මනසෙන් නම් උති බැල්ල වැඩන්නේ නේද ඒක? බැනුම් අහන්න කවුරුත් නැහැ. ඔරුවේ කවුරු හිටියනම් අනිවාර්යයෙන්ම මනසට බනින්න ඕනේ මම මේ ගෙදර යන ගමන ඔරුව හැප්පෙයි. ඔරුව හිස්ස ගන්න. කාටවත් බැලලා වැඩක්. එතකොට යාටම තේරෙන පටන් ගන්නවා මගේ බැනුම ගිහිල්ලා රඳින්න තැනක් නැත්තම් ඒසි ඒ දේ මට ආයෙත් පස්සේ දිගට දිගට හැත් බැඳෙන ගතියක් නැහැ. බැඳින දෙයක් තියෙනවා නම් තමයි ඒ මනසත් එක්ක රණ්ඩු කරලා බැනලා මගේ ඔරුව කැඩුවයි කියලා නඩු දාලා ඔක්කොම තියෙන එක. ඒක හිස් ඔරුවක් නම් ඒ වගේ තේරෙන පටන් ගන්නවා මේ ලෝකෙම ඉන්න හරියක් හිස් හොල්මන් මේලු මිනිස්සු කියලා කියන්නේ. ඒ මිනිස්සුත් හිතනවා මේ මිනිස්සු මිනිස්සු කියලා. නමුත් බලන්න ගියාම හිස්. මේ වගේ කිසිම ගන්න දෙයක් නැහැ. එක එකන ඇස් බැඳගෙන අන්ධ પરම්පරාවක වැඩ කරනවා. ඉතින් මේ මිනිස්සුත් එක මොන නඩු කතාවක්ද? මේ මිනිස්සු මොන හැදිල්ලක්ද? මේ මිනිස්සු ඉන්නේ ඒ විකාර ලෝකේ හොඳම වැඩේ තමයි ඒ මට අරින්න, මට දකින්න, මගේ හීනේ කියලා ඒ කට්ටියගේ නට්ටම නටන්න. හීන දකින්න ඇරලා තමන් පැත්තකට එනවා මිසක් ආ අර මුලින් ඇති කරපු ඥාන ටික මුලින් නැත කරපු ඒ සම්මා දිට්ඨි ටික මුලින් ඇති කරපු ඒ සම්මා යෝනිසෝ මානසිකාරයේ ඇති මිනිස්සෙකුට මිස අපි මේ මිනිසයා හදන්න ගියත් සංස්කරණය කරන්න ගියත් මේ මිනිසා පිළිබඳ සංඥා තියාගන්න ගියත් මේ මිනිසා වින්දනයක් ගන්න ගියත් ඒ එකකින්වත් කවදාකවත් අපිට යහ ප්‍රතිඵලයක් ලබන්න බෑ නමුත් මේ වගේ බලුවලියක් කෙලින් කරන්න තමයි අපි මෙතෙක් කල සංසාරේ දඟලලා තියෙන්නේ ඕක හත් අවුරුද්දක් කුණු පුරුකේ දැම්මත් බලුවලිගේ ඇදමයි. එනිසා මේ ප්‍රයත්නය අතහැරීම. අයෝග පටිපස්සම්බනේ කියලා කියනවා. කවදාකවත් අකරුණාවන්තකම නිසා නෙවෙයි මේ කරන්නේ. කවදාකවත් මේ සමාජ සේවාව ගැන නොදැනෙන මේ කරන්නේ. මේක නිෂ්පල බව දැනගන්න. මේක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මෙතෙන්ට යනකම් සත්‍ය සමාධිය වඩපු යෝනිසමනසිකාරයේ තියෙන සම්මා දිට්ඨිය ඇති මනුස්සයාට මහන්සි වුණාට කමන්නේ. අනුකට්ඨය පිළිබඳ ද්වේෂ කරන්නත් එපා. මහන්සිලා වැඩක් නැහැ කියලා මේසා මහමෝදක් Tamange වලිගෙන් හිඳින්න උත්සාහ කරපු ලේනෙක් වාගේ මෙතෙක්කල් පරිතද කර මම මේ කරන්න ගිය දේවල් පිළිබඳව මේක දැනෙන අවිද්‍යා ප්‍රමාණය තේරෙනකොට පාළුගතියකුත් වෙලාවක දැනනවා ඒ වුණාට ගොඩාක් සාන්තියක් එන්න පටන් ගන්නවා සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා අඩු ගානේ ඉස්සරහට මම ඊට පස්සේ ගල් උඩ වී වපුරන්න යන්නේ නැහැ. වපුරනවා නම් වපුරන්නේ චරුබිමක. එතකොට අපේ තියෙන සීමිත ශක්තිය, සීමිත අමුද්‍රව්‍ය අපි කවදාකවත් ආවට ගියට විසි කරන්න යන්නේ ඒක තුල විශාල මේ පිරිච්ච ගතියක් ඇති වෙනවා මේ Tamange අවිද්‍යාව Taman ප්‍රමාණ කරනවා මිස ඒක කාගවත් දෝෂයක්වත් කාගවත් ගුණයක්වත් නෙවෙයි මේ ධර්මතා මේවා හේතුඵල ධර්ම අනුව සිදු වෙන්නේ ඒක නිසා හික්මෙනවා හික්මෙන්න ඕනේ මමයි පාඩමක් කරන සංඥාවක් ගන්නවා ගන්න ඕනේ මටයි මේකේ විඳිනවා විඳින්න ඕනේ මමයි මෙතන දැනුයි එයින් එපිට තව කෙනෙකුට මේක sannivedana කරනවා කියන එක බොහොමත්ම දුෂ්කරයි. ඒ නිසා මේ පුද්ගලයා ඇතුළට නැමෙන නැමිල්ල කොච්චරද කියනවනම් ਸਰවචාන්සේ සඳහන් කරලා තියෙන මේ අවිද්‍යාව පිටලා තියෙන විද්‍යාව උඩ මේ මම මෙච්චර කල් කරපු වැඩවල තියෙන නිර්ර්ථක භාවයේ දැනීමටයි ප්‍රඥාව කියන්නේ. ඒක පශ්චාත්තාපයකුත් නෙවෙයි. ශාප කරගැනීමකුත් නෙවෙයි. දැන් දන්නවා මට තියෙන සීමිත කාලයක්. මට තියෙන සීමිත මූල අමුද්‍රව්‍ය ටිකක්. මේ අමුද්‍රව්‍යයෙන් මට මුළු ලෝකේ හදන්නවක්වත් එහෙම නැතුව අසීමිත වැඩ කරන්න බෑ මේ සීමිත ප්‍රමාණයේ තීරුම් ගන්න කටයුතු කරන්න පටන් ගන්නකොට ඒ පුද්ගලට මේ අවිද්‍යාව පිළිලා තියෙන විද්‍යාව උඩ කියන එක ආගමට කවදාකවත් පිළිගන්න බෑ. මොකද ආගමෙන් අපිට උගන්වන්නේ අවිද්‍යාව සහ විද්‍යාව අතර විශාල වෙනසක් තියෙනවා කියන එක. නැත්නම් අවිද්‍යාව සහ විද්‍යාව කියලා දෙක කියන දෙක ලෝකයේ ද්‍රව දෙක වගේ සම්පූර්ණ ඈත දෙකක් කියලා. සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මේ පටිවිපස්සනාව යනකොට හිත හිත විසින්ම සුද්ධ කරන සුද්ධ කරන තමන්ගේ මේ අවිද්‍යාව තේරුම් අරගැනීමෙන් තේරුම් ගැනීම වඩා පිරිසිදු. ඉතින් හිතට යනකොට හිත ඇතුළට යනකොට යනකොට තමන්ම මෙතෙක් කරගෙන ගිය වැඩවල අවිද්‍යාව දැක ගැනීම පිට කෙනෙක්ගේ උදව්වකින් තොරව දැනගත්ත නිසා ඒ වගේම දැනටත් යම් යම් අවිද්‍යාව තමයි ළඟ තියෙන නිසා තව ඉස්සරහට කටයුතු කාරණා තියෙන නිසා ඒ පුද්ගලයාට නාස්තික විදියට නෙමෙයි ගන්න. ආස්තික විදියටමයි ගන්නෙ. අනේ මයි ළඟ තියෙන මේ අවිද්‍යාව තව තව වශයෙන් විස්තර සහිතව මට දැක් ගන්න නැත්තම් කියලා අර අභ්‍යන්තරකරණය ඇතුළට හැරීම නිසා ඒ පුද්ගලයාට අවිද්‍යාව දැන ගැනීමයි විද්‍යාව කියන එක මිස මින් එහාට සාසනයේ ප්‍රඥාවක් නැහැ. මෙයින් එහාට මේ ශාසනය ගත යුත්තක් නැහැ. මේ දිදුලන අස්පනා පිට පේන කරන්න බැරි මොහොත හිඳින්න මල් වල ලේන වලිගෙන් දඟලන මේ ප්‍රයත්න වෙනුවට කළ හැක්ක තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කිරීම කරන්න පටන් අරගත්තට පස්සේ මේ විද්‍යාව උඩයි මේ අවිද්‍යාව පිහිටලා කියන්නේ කියන මේ දැනුම එනකොට මට මෙහෙම දැනුමක් තියෙනවා කියලාවත් මාන්නයක් එන්නේ මොකද දැනුමින් ප්‍රමාණ වෙන්නේ Tamanගේම අවිද්‍යාව. ඒක මාන්න කරන්න දෙයක් නැහැ. ඒක මගේ කියා ගන්න දෙයක්වත් නැහැ. ඒකට තණ්හා කරන්න දෙයක්වත් නැහැ. අන්න එවැනි ඥානයකට කියන්නේ Tamanගේ තියෙන අඩුපාඩුකම් ටික, Tamanගේ තියෙන අවිද්‍යාව ටික, Tamanගේ තියෙන කෙලෙස් ටික, ඇබ්බැහි ටික, රුචර්චකම් ටික හරියට රත්තරන් කිරන්න වගේ අන්තිම ලේසෙට කිරලමෙන්ලා දැනගත්තට පස්සේ එවැනි දැනුමක් ඒක ඒක ඉතින් දැනුම කියන තුනවත් වෙන පාවිච්චි කරන්න බෑ. ඒක පිළිබඳව මාන්නයක් එන්නේ ඒක පිළිබඳව මම ආයනයක් එන්නේ ආශා කරන දැන මොකද මේකේ තියෙන තමන්ගේ අඩුපාඩු කන්ටිය. මෙන්න මේ ක්‍රමයේ ඇතුළට යනකොට යනකොට කියනවා මේ සාපේක්ෂ දේවල් තුලින් අපි নিরপেক্ষ තත්වයට අඩුපාඩුකම් දන්න ගැතිය අඩු වෙමින් වැඩි වෙමින් වැඩි වෙමින් වැඩි වෙමින් යන හිත තෙද ගැන්වෙන එකට කේවල தත්ත්වයටපත් වෙනවායි කියලා බුදුහාමර පාවිච්චි කරනවා. එහෙම නැත්නම් নিরপেক্ষ தත්ත්වයකටපත් වෙනවා. අපි මෙතෙක් ගියේ සාපේක්ෂ ගමනක. දෙවි දෙවි කැපි කැපි කැපි කැපි දිගින් දිගට යන මේ වෙලාවේදී යෝගාචරය කනවා බොනවා ජීවන රටාව කරනවා රැකියාවක් කරනවා භාවනාවක් කරනවා සක්මනුත් කරනවා පරියන්කත් කරනවා. මේ කරන ඔක්කොගෙම තේරෙන්න පටන් අර ගන්නවා. මේ මුළු සමස්තයම තේරෙන්න පටන් අර ගන්නවා. ආපු ගමන එනකොට මේ ගෙවම් කර කර ගෙවම් කර කර ඇවිල්ලා මේ ඉදිරියටත් එදත් දැනටත් මේකට දෙවන්නේක් සම්බන්ධයක් නැහැ. දෙවන්නේගේ ලැබෙන්න දෙයක්වත් නැහැ. මමමයි මේක තේරුම් අරගන්න ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් නෑම තමයි. තේරුම් ගත්තට පස්සේ තමයි ධර්මතාවයකට ඕපනායක ගතියට කියන්නේ ධර්මය උපනායන කරන ගතියට යන්න ගියාට පස්සේ මේක ඉක්මන් කරන්නත් බෑ අපට. මේ වේගය අඩු කරන්නත් බෑ. මේ ධර්මතාවයේ තේරුම් ගන්න පස්සේ අර ප්‍රයෝග ප්‍රතිපස් සම්පණය. ඒ කියන්නේ ප්‍රයත්න කිරීම අඩු කිරීම යෝගාවචර තියෙන ලොකු සාන්තියක් කියලා. ඒක නැත්තම් ලොකු ආත්මනුකම්පාවක් කියලා. නැත්තම් ලොකු අත්සිද්ධියක් කියලා දිගින් දිගට දිගින් දිගට යන මේ කේවල తত্ত্বය. එහෙම නැත්තම් තව කෙනෙකුට ඒ මනුෂයා ප්‍රමාණ කරන්නත් බෑ. ඒ මනුෂයාට තව කෙනෙක් ප්‍රමාණ කරන්නත් බෑ. නමුත් තමන්ට තේරෙන පටන් ගන්නවා මේක යන්න යන්න යන්න යන්න කැපි කැපි කැපි කැපි අර පිරිසුදු තත්ත්වය තමයි යන්නේ. ඉතින් ඒ විදිහට යන එක විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ඊට ඉස්සර වෙලා එහෙම දෙයකට හිත ජීවන රටාව සංකල්ප රුචි අරුචිකං කායික වාචික ක්‍රියා යොමුවක් ගන්න එයා මේක තමන්ගේම හිතින් සාතික වශයෙන් දැනගෙන තියෙන්න ඕනේ මේ විඥානයේ ගෙවන් කිරීමෙන් තමයි අපිට සදාතනික සැපක් ලැබෙනව නම් ලැබෙන්නේ ඒක නැති කිරීමේ මාර්ගය විඥානයාගේ තියෙන මේ ෂටගති ටික මායාවී ගති ටික එහෙම නැත්නම් මේ වංචනික ගති ටික එතන මේ අවිද්‍යා ප්‍රමාණය තව කෙනෙක්ගේ උපකාරකින් තොරව මතුවෙන මතුවෙන වෙලාවේ දැක ගැනීම තමයි මේ විඥාන නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කියලා කියන්නේ මේ මේ විදිහට අනුසය ධර්මයා දැකලා ඒක ගෙවෙමින් පවතිනවමයි දකින්නේ. අනුසය ධර්ම වල වැඩමින් පවතිනවා දකින්න බෑ. මොකද අනුසය ධර්ම දැකපු ගමන් වැඩිම නතර වෙනවා. අනුසය ධර්මත් එක්ක වැඩ කරනකොට තියෙන ගෙවීමක්මයි දකින්නේ. ඒ නිසා එතන පුංචි සතුටුකුත් තියෙනවා මේක මේ විස බීජ අඩු වෙලා යන්නේ. අනුසය ධර්මයට හෙලි වෙච්ච ගමන් ඉන්න බෑ. වැහිලා තියෙන තාක්කල් වැඩේ. ආනේම අනුසේ ධර්මයේ දකින්න බැරි වෙන්නේ නැත්නම් අනුසේතර මුහා වෙන්නේ පරිකල්පනා වලින් කියලා බුදුජාණන් වහන්සේ සඳහන් ප්‍රකල්පනා ප්‍රකල්පනා කියලා කියන්නේ චින්තාමය ඥාන චින්තාමය ඥාන කියන මේ ඇබ්බැහිය මේ සූදුව තියෙනකම් කවදාකවත් විඥාණයට වැහුම් ඇරෙන්නේ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂිතීද තියලා ඒ තමන්ගේ දැනුම් සම්භාරය කියන පොතේ දැනුමයි චින්තාමේ දැනුමයි ප්‍රකල්පනා වශයෙන් පහළ වෙනකොට හරියටම අල්ලන්න පුළුවන් මේක මේ වෙලාවේදී මාව මුවා කරන චින්තාමේ කොටසක් මේ හිතින් හිතන ලද්දක් සිතලුවක් මනෝ විකාරයක් කියලා ඒක අල්ලගන්න පුළුවන් නම් ඒකටත් ඒක දැනගන්නකොට වැඩි කල් ඉන්න බෑ. ඒකට ආයෙත් අනුශේ ධර්ම ටික ඇවිසෙයි. අවසානව පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වහන පළවෙනිම දේ තමයි ප්‍රකල්පනා. ඒ ප්‍රකල්පනාවලට උඩින් තමයි චේතනාව තියෙන්නේ. චේතනා ප්‍රකල්පනා අනුශේ කියන එක මට්ටම් තුනක බුද්ධ ඥානසේ සිටියංගත කරලා තියෙනවා. ඉතින් මේ චේතනා ප්‍රකල්පනා අනුශේ මට්ටම් තුන තියේදී යෝගාවචර අදිෂ්ඨාන පූර්වකව ක්‍රියාත්මක වෙන්න ඕනේ මම චේතනාව පහල කරන්නේ චේතනා පහල කිරීම මේ ගමන බාධා කරනවා. ඒ නිසා චේතනා අයින් කරන්ඩ <clears throat> මත් චේතනාවක් ගන්න වෙනවා. ඊට පස්සේ මං හිතලා යමක් කරන්න යන්නේ නමුත් සිදුවෙන හැම දෙයකටම අවදි වෙනවා. හිතන හැම දෙයකටම අප්‍රමාදී වෙනවා කියලා ආසත් ප්‍රසවාස හිතලා කරන්න යන්නේ වෙන දේ බලන්නේ. වම දකුණ කියලා යනකොට හයිය යන්න යන්නෙත් නැහැ හිමීට යන්න යන්නෙත් නැහැ ස්වභාවික ගමන වෙනකොට බලන්න වැසිකිලි ගැසිලි කරන යනකොට මේ වැසිකිලි කෙරෙන හැටි බලන්න කතා කරනකොට ගහනකොට ගහ බැන ගන්නකොට හරි ස්තුති කරනකොට හරි ඒ කටයුත්ත හිතලා කරන්න යන්නේ කෙරෙන එක දිහා බලනකොට මේ චේතනා නතර කිරීමේ කලාවක් සංස්කාර අඩු කිරීම ඊට පස්සේ ඊට යටින් තමයි ප්‍රකල්පනා තියෙන්නේ මේ දෙක නැති කරාට පස්සේ මේ අනුසේ ධර්ම, ඒ අනුසේ ධර්ම දැකීම, අනුසේ ධර්ම ඉස්මතු කර ගැනීම ඒ අර මහවරහල්නවා වගේ. වර කණ්ඩායමක මහවරහල්නවා වගේ මේ අනුසේ ධර්ම අනුසේ කෙලස් කිව්වට ඒක නැගිටලා එනකන් කෙලස් බවට පත් වෙලා නැහැ. කෙලස් වීමේ හැකියාව තියෙනවා. කෙලස් වීමේ මූල ජවයේ තියෙනවා. ඔය කෙලස් වෙලා නැහැ. අනුසේ කෙලස් තාම පරිඋත්ථාන මට්ටමට ඇවිල්ලා නැහැ. ආන්න ඒක ඒ தත්වෙම තීදී දැක ගන්නකොට ඒ විඥානයේ කියන්නේ දන්ත දාසුන් වහන්සේ පෙන්වනයි කියලා අවුරුදු 7කට 7කට සැර පෙන්වුවාට ඔය පෙන්වන්නේ හත්වෙනි කරඬුව. ඊට පස්සේ ඔක ඇතුලේ තව නෑ පෙරහැර යනකොට පෙන්වන්නේ හත්වෙනි කරඬුව. කොහොම ගිහිලා ගිලද අඩියම තමයි දන්ත දාසුන් වහන්සේ කියන්නේ ඒ වගේ ඒ ප්‍රකල්පනා මේ චේතනා ප්‍රකල්පනා අයින් කරගෙන මේ අනුශේධ ධර්ම දැක්කට පස්සේ ඒ යෝගාචර වෙනක ඉතාමත්ම සුළු වැඩක් ඇතන තියෙනවා. අනිත් ඒක කරන්න දෙයක්වත් නැහැ, කෙරෙන දෙයක් තියෙනවා. නමුත් මේක මත හැත් බැඳිලා බැඳිලා ඇවිල්ලා තියෙන අපේ චේතනා, අපේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වගේ දේවල් වැහිලා වැහිලා වැලි අන්තිමට ගිහිල්ලා අපි කරන කාය දුස්චර්ත, වචී දුස්චර්ත, මනෝ දුස්චර්ත කියලා කියන්නේ විශාල කන්දක් පාටපත් වෙලා. අඩු කරන අඩු කරන අඩු කරන යනකොට ඒ යෝගාචරයට කේවල தත්ත්වයටපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ පුද්ගලයාටම තීන්දුව කරන්න පුළුවන් මේක මේ ප්‍රති පටිච්චසමුප්පාද දෙයක් එක ගැටි ගැටි හැපි හැපි වටවලල්ලේ යෑමක් කරන්න යනවද එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඒ කේවල නැත්නම් ඒකට කියනවා নিরপেক্ষ తত্ত্বය කියලා විද්‍යාකාරික নিরপেক্ষ తত্ত্বය කියලා අනේ নিরপেক্ষ తত্ত্বයට යන්න පුළුවන්කම දැන් ගෙවම් කරලා තියෙනවා 98ක් විතර වගේ මේ වෙනකොට. ඉතින් බොහොම ඩිංගිත්යි කියන්නේ. එතන ගියාට පස්සේ යෝගාවචරයට ඇති වෙන මානසිකත්වයට කියන්නේ මේ සංඛාර උපේක්ඛාව කියලා මේ ලෝකේ විදින සියලු සකස් කිරීම කෙරෙහි උපේක්ෂාවක් ඇති. උපේක්ෂාවක් කියලා කියන්නේ අඥාන උපේක්ෂාවක් නෙවෙයි. මිත්‍යකල් සංසාරේ දැකලා සංසාර සංවේගය ඇති කරගෙන ඒ උපේක්ෂාව ආවට පස්සේ යෝගාචරයකට හේබාල පැත්ත කරලා ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ මුල්ලට යන්නේ. සීල සංස්කාරයන් විශ්ේ විවෘත වෙනවා. හැබැයි එකටක ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ තමයි යාට අවස්ථාව හම් වෙන්නේ ඒ සීල සංස්කාර ගෙවම් කරලා එහා පැත්තට පනිනවද එහෙම නැත්නම් ඒ අනුලෝම ඥාන ගෝත්‍ර භූඥාන හරහා ලෝකෝත්තර පැත්තට පනින්න පුළුවන් එහෙම නැත්නම් සංඛාර උපේක්ඛා ඥානෙම රහතීතක් වගේ කියලා. ඒක පුදුමාකාර කිසිදු අවස්ථාවක් ඒ සංඛාර උපේක්ඛා ඥාණයට ගියාට පස්සේ හිත කෙලෙසයක් මතු වුණත් විනක් මතු වුණත් සංස්කාරයක් මතු වෙච්චාම පතිලීයති පතිවත්තති පතිකූටති න සම්පසාරීයති කියලා පද හතරක් අටුවාචාර්ය වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ ඒන කෙලෙසෙට කඩාපනින්නෙත් නැහැ. ඒ දයාට ප්‍රසාරණය වෙන්නෙත් නැහැ. ඒ කෙලෙසේ ලං වෙනකොට Taman නිකන් ගින්නකට ලං කරපු කුරුළු පියාට්ටක් එක උණු වෙවි උණු වෙවි උණු වෙවි තමයි පිටිපස්සේ පිටිපස්සට එන්නේ. ඒ කියන්නේ කවුරට ඇවිල්ලා Taman කෙලසන්න හැදුවත් නැත්නම් අනවශ්‍ය විදියට ස්තුති කරන්න හැදුවත් ඒ පුද්ගලයා ඒ මනසට දොස් කියන්න යන්නෙත් නෑ මොනවත් නෑ හැබැයි පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට එනවා කවදාකවත් ඉදිරියට පනින්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ පැනලා දෙනවයි කියන්නේ. පැනලා දෙන්නේ නැහැ. අර තමන්ගේ තමන් තමන්ගේ ඉන්න තැනට පසුබෑමකුත් නෙවෙයි මේක. ඉතින් මේ ගුණය තමයි තලතුණකම කියන්නේ. මේක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පන් නොවීම කියලා කියන්නේ. මේක තමයි තපස කියලා කියන්නේ. මේක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. මේක තමයි සාමීචි ප්‍රතිපන්න කියලා. මේක තමයි ආරණ ප්‍රතිපදාව. කිසි කෙනෙක් එක්ක යුද ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒ වගේම කිසි කෙනෙකුට එහෙම විග්ඝහවාදී වචනයක්වත් කියන්නේ මනුස්සක කොච්චර හොඳ තිබ්බත් කොච්චර වැරදි තිබ්බත් එයා ඝටන සුළු අවුස්සන සුළු වචනයක් කතා කරන්නේත් නැහැ ඉංගියක් කරන්න යන්නේත් නැහැ ඒ පැත්තෙන් මෙහෙට ගැටීමක් ආවත් අර ගින්නට ලං කරපු කුටු 38ක් වගේ පිටිපස්සෙන් පිටිපස්සට යනවා එහෙම නැත්නම් ගින්න ලං කරපු නයිලෝන් නූලක් වගේ පිටිපස්සෙන් පිටිපස්සට යනවා ඒක බැගෑ ගතියක් කියලා ලෝකයා කියන්නේ දෙතියි මේ බය ආදු නෝන්ජල් ගතියක් වගේ පේන්න නමුත් ඒක ධර්මයෙන් බලනකොට එයා දිනන්නේ යුද්ධයක් යුද්ධ නොකර යුද්ධ ප්‍රකාශ කරලා ප්‍රතිමල්ල බිම දාලා නෙමෙයි දිනන්නේ යුද්ධ දිනන්නේ යුද්ධ නොකර ඒක නිසා ඒ පුද්ගලයාට ලැබෙන තරංගෙන් නිත්‍යයට කියන්නේ නිතරංග ජයක් කියලා. ඒක සිද්ධියෙන් පස්සේ අනිත් පක්ෂයට තේරෙනවා. මේ මනුස්සයා තරඟ කරන්නේ නැතුවම දිනලා. ඒක යාට දැන් අබ්බැහියට ගිහිල්ලා કોઈ දෙයකවත් නැහැ. මෙන්න මේ විදිහට ඒ විඥානයේ කේවල தත්ත්වයටපත් වුණාට පස්සේ ඒ මනස ඇතුළේ මේ තතතාවය එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයත් එක්ක 100%ක්ම සීහිලා 100%ක්ම පැහැහිලා යනකොට ජීවත් නොවෙනව නෙවෙයි. හොඳ ලස්සන ජීවත් වෙනවා. ජීවත් වුණාට ඒක කියා පාණ්ඩ යන්නේවක්වත් නොලැබුණයි කියලා අඬන්න යන්නේවත් නැහැ මේ ලැබෙන්නේ සම්පූර්ණ ධර්මානුකූලවමයි හේතුඵල ඵල ධර්ම වලටමයි යන්නේ ඒ නිසා මේ නොසැලෙන తాදී මනසක් ඇති කිරීමට මොන්න තරම් ප්‍රයත්න කරනවද මොන්න තරම් අවිද්‍යාව තේරුම් ගන්නවද මොන්න තරම් සීල සමාධි ප්‍රඥා දැන ගන්නවද මොන්න තරම් බණ අහන්නද කියලා කිව්වොත් මේක අපේ මූලිකම தત્ත්වේ වුණාට අපි ඒ තරම්ම සංකර කරගෙන තියෙන නිසා මූල தત્ත්වය අපිට මතක නැතිවෙනවා මුල විතර යන්න බැරි තරම් සංකර වෙලා තියෙනවා. මේ සංකර වීම ටික තමයි වේදනා සංඥා සංඛාර හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේ යෝගාවචරය ඒ ඇතුළට යන පාර පිළිපද යන පාර තේරුම් ගත්තට පස්සේ ඒ ඒ කේවල தত্ত্বය. එහෙම නැත්නම් ඒ කියන নিরপেক্ষ தত্ত্বය මොනම ක්‍රමයකටවත් භාෂාවට සංඥාවට අහු වෙන්නේ නැහැ. මොනම தত্ত্বකින්වත් නිර්වචනය කරන්න බෑ. ඒක මොනම දේශකවත් රඳා පැවතිලක් නැහැ. ඒ වගේ මේක මොනම කෙනෙකුටවත් අයිතිත් නැහැ. යෝගාචරය ඒක තේරුම් ගන්න එක සමාදන් වුණොත් ආත්මේ සමාදන් වෙච්ච මනුස්සයාට ඒ හා සමාන දුකක් ලැබෙනවා අනාත්මේ සමාදන් වෙච්ච එකනට ඒ දුක ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ කේවල தත්ත්වයට යන්න පුළුවන් ඊට පස්සේ මේ පුද්ගලයා ඒ ලෝකයේ සාමාන්‍යයෙන් ගණන තණ්හා මාන දිට්ඨි පැත්තෙන් බලනකොට එහෙම හැප්පෙන්න වදින්න දෙයක් නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක විඥානය හරහම විය යුතුයි. අද මේ කියපු කන බණ හරහම විය යුතුයි කියලා දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් අපි මේ පහට කඩලා විස්තර කරන්න ගියාට මේ පහ එකටමයි ජීවත් මේවා මේ ඥාණයෙන් අර වෙන විදිහකින් මේක කරගන්න විදියක් නැහැ. නමුත් වැඩේ මෙතෙක්කල් අනික් රූපවල අනිත්‍ය භාවයේ දුක් භාවයේ වේදනාවල සංඥාවල සංස්කාරවල අපි සමහරට පෙර ආත්ම වුණත් දැකලා තියෙන ඉඩ තියෙනවා. මේ ඔක්කොම තියෙදිත් මේ විඥානයත් මේ වගේ පටිච්චසමුප්පන්න බවක් බෑ මොකද අපි විඥානේ පණ වාගේ විඥානේ ආත්මේ වාගේ මගේ හිත කියාගෙන රැකපු නිසා ඒ විඥානේ දිගින් දිගටම පෝෂණය ලැබුවා මේ විඥානේ මෙහෙමයි හටගන්නේ මෙහෙමයි ලොකු වෙන්නේ මෙහෙමයි ගෙවෙන්නේ මෙහෙමයි ගෙවෙන මාර්ගය කියලා හරියට දැනගෙන ඒට අනුව එන සම්මාදිට්ඨි සම්මා සංකප්ප අනුව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය සකස් කරගත්තා මේ පුද්ගලට විඥාන විඥානේ ගෙවම් කරන මාර්ගය දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට මේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට යනකොට ප්‍රඥාවට පස්සේ සීලය කියලා කියනවා. ප්‍රඥාවෙන් දැකලා ඒ විදිහට හික්මෙන්නේ බයට නෙමෙයි. එමෙතෝ කවුරුත් මේ කිව්වට නෙමෙයි. තමන් දන්නවා මේ සම්මාදිට සම්මා සංකප්ප හරහා මේ කරන වචන වලින් උතුමාකාර ගැට දාගන්නවා. ඒක වෙන්නේ සම්මා වාචා කියන එක බුදුහාම ඉස්සල්ලාම කියලා තියෙන්නේ. අපි පුදුම විදියට මේ වචන කතා කරන්න ගිහිල්ලා sannivedana කරන්න ගිහිල්ලා යන්නේ කොහිද මල්ලේ පොල් තමයි කියන්නේ. නිසා ගොඩක් අපිට පෞ සිද්ධ වෙන්නේ ක්‍රියාකාරකම් කායික ක්‍රියාවලින් නෙවෙයි මානසික ක්‍රියාවලින් නෙවෙයි වචනෙන්ම තමයි. එචා යෝගාවචරය පුළුවන් තරම් අර ගින්නට ලං කරපු පිහට්ටක් වගේ කවුරු ඇවිල්ලා කතාවට පෙළඹුණත් තමයි පුළුවන් තරම් උත්සාහ කරනවා කීය යුතු කළ යුතු ටික කතා කරලා කෙටියෙන් නිම කරා. ඊට පස්සේ කර්මාන්තවලක් තියෙනවා උපයෝගීතාවයේ සලකලා ප්‍රයෝජනේ සලකලා කළ යුත්තක් තියෙනවා. අපිට ඇඳුමක් ඕන අපිට ඉන්න තැනක් තියෙන්න ඕන අපිට කන්න දෙයක් තියෙනවා අපිට බේතක් කරන තේතක් තියෙන මූලික අවශ්‍යතාවයන් දෙන එකට කටහෙළුවේ නැත්නම් අතේළුවේ නැත්නම් කටහොල්ලන්න බෑ. ඊයේ කර්මාන්ත කරනවා මිස මේ අනවශ්‍ය අතිශෝක්තියට ගිය ගමන් පුදුමාකාර කෙලස් තොගයක් එනවා. ඒ වගේ ජීවන රටාවේදී දරුවෝ නිසා වේවා අම්මා තාත්තා නිසා වේවා නැත්නම් රට නිසා වේවා හෝ තමන් ජීවන රටාවට ගියොත් ඒ අත්ොත් ගෙවන්න වෙනවා. නමුත් තමන් අනිවාර්යයෙන් මේකට ගෙවන්න වෙනවා කවදා. ඒ නිසා තමන්ගේ ජීවන රටාව ආජීවය සකස් කර ගැනීම කාගවත් ඔපිනියන් අහන්න දෙයක් නැහැ. තමන්ද ගැලවුම් මාර්ගයේ තියෙනවා නම් ඒකට තමන් යනවා මිස මේ තොටුපළේදී මේ කෝච්චි ස්ටේෂන් එකේ නැත්නම් මේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න කට්ටියගෙන් කහන්න යන්න එපා. ඒගොල්ලෝ මේ බස් එකේ ඉන්නකන් ඉන්න කට්ටිය විතරයි මේ සංසාරේ මේ හම්බෙච්ච කට්ටිය මේ ස්ටෑන්ඩ් එකේදී හම්බෙච්ච යාළුවෝ ටික විතරයි. තොටුපළේදී හම්බෙච්ච ටික විතරයි. බස් ස්ටෑන්ඩ් එකේදී ඔයගොල්ලන්ගේ ඔපිනියන් අහන්න මොනවද මේ තප්පර ටිකේ ඕගොල්ලෝ දන්නේ. ගියාත්මේ හිටපු කට්ටියකෝ මේගොල්ලෝ මැරලා ගියාට පස්සේ හම්බෙන කට්ටියකෝ ඒ නිසා මේගොල්ලෝ මහා ලොකුට ගණන් ගන්න එපා. වගතුවක් වෙන්නේ නැහැ. යනකොට මේ එක්කෙනෙක්වත් එන්නේ නැහැ උදව් කරන්න. ඒකෙන් කියන්නේ නැහැ මේගොල්ලෝ පුංචි කළා හලකලා තෘප්තිය තලකනවා. ඒක නම් මතක තියන්න බස් ස්ටෑන්ඩ් එකේ හම්බෙච්ච මිනිස්සුගෙන් ඔය ලෝ ඔපිනියන් අහන්න යන්න එපා. කොච්චි එනකම් පමායන ඉන්න වෙලාවේදී හම්බෙන මිනිස්සුන්ගෙන් ඔපිනියන් අහන්න යන්න එපා. ඒ වගේ මේ සංසාරේ මේ ජවනිකාවේදී දකෝ කට්ටිය මහා ලොකු කරගෙන ඒක නෙමෙයි ලොකු චිත්‍රයක් තියෙනවා මේක. එසයි ජීවන රටාවට තමයි අපකට වෙන්න ඕනේ. බුදුරජාණන්සේ බුදුම ලස්සන සම්බන්ධතාවයක් දක්ලා තිනවා. ජීවන රටාවේ එතන සම ආජීවය තමයි ඒ මනුස්සයා වීරයෙක්ද නැද්ද කරන්නේ සම්මා වායාමය ඒ පුත්‍රට අවශ්‍ය ශක්තිය අවශ්‍ය ජවය අවශ්‍ය ඔක්කොම ශක්ති ලැබෙන්නේ ජීවන රටාව හදාගත්ත දවසේ එතකම් මේක ඉටිපන්දම දෙපැත්තෙන් පට්ටු කරilla කරා ඉටිපන්දම දෙපැත්තෙන් පට්ටු කරපම එළිය වැඩි නමුත් ඉටි පත්තු වෙලා නෙවෙයි වැක්කෙන්නේ උණු වෙලා ඉටිබඳම નાස්තිය. ඊට මිට වැඩි හොඳයි තනි දැල්ල උඩට හරවපුවාම ඒක දැවිලයි નાස්ති වෙන්නේ. ඉටිබඳම දෙපැත්ත දාපුවම දැලි දෙකක් පත් වුණාට නාස්තියක් සෑහෙන නාස්තියක් වෙන නිසා ජීවන රටාව හදාගත්ත දවසේ Tamanට මේ ගමනට ඇතිවෙන්න මේ සද්ධාව මේ වීර්ය මේ සතිය මේ සමාධිය මේ ප්‍රඥාව හොඳටම ඇති බව තේරෙනවා ජීවන රටාවේදී පටලවා ගත්තොත් අනිවාර්යයෙන්ම තේරෙනවා අපිට මේට වැඩිය සල්ලි ඕනේ අපිට වැඩිය කාලය ඕනේ අපිට වැඩිය ඉඩ ඕනේ එකකින්වත් අපි සන්තෝෂ වෙලා නැහැ සල්ලිත් මදි ඉඩ කඩනොත් මදි කාලෙත් මදි ඉතින් ඒ නිසා බ්ලේන කූඩුවේ දුවනා වගේ දුවපන් අම්මා කොච්චර ජීවත් ලේන කූඩුවේ අඩිය තමයි කූඩුව කරකිනවා බොහෝම වේගෙන් නමුත් ලේන කූඩුවේ අඩිය තමයි අද හදලා තියෙන ආර්ථිකය හදලා තියෙන්නේ දුවන්නේ දුවන්න දුවන්න දුවන්න දුවන්න කූඩු හයියෙන් කරගෙන. වෙයි ලේන දන්නේ ලේන ඉන්නේ අඩියම තමයි. ඒ නිසා සම්මා ආජීවයේ සකස් කෙරුවට පස්සේ ඒ මනසට හම් වෙන මේ සම්මා වායාමයේ කියන එක බුදුහාමතුරෝ සාධාරණීකරණය කරන්නේ මේ අරති චෛතසිකේ හරහා අරති චෛතසිකේ හරහා කියලා කියන්නේ භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ භාවනාරාමතාය භාවනාරතිය පහානාරාමතාය පහානාරතිය මේ වත්තුක්කං සේතිනෝ පරම්බම් වේති සෝයි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ විකු ඕරාණි අග්ගඤ්ඤේ ආර්ය වංශේතිතෝ කිය බුදුජානසේ සඳහන් කළ තියෙනවා මේ භාවනාව කරන කෙනාට භාවනා රාමතාවේ භාවනා රතිය භාවනා කියලා කියන්නේ එහෙම නැත්නම් ඒකට තියෙන අනික් වචන පහන රාමදාය පහන රතිය අතහැර දැමීම හෝ කෙලෙස් පැත්ත අතහැර දැමීම හෝ කුසලතාවයේ වැඩි කිරීමේ මේ ගති මේ ගතිය වැඩි කරන අධි කුසල කියලා කියනවා. එන්නෙන් දෙන්නෙන් සීල සමාධි ප්‍රඥා දිනුනල් කරන සීල අධි සීල කරන චිත්ත අධි චිත්ත කරන ප්‍රඥා අධි ප්‍රඥා කරන ආන්නේ ගතිය එන්නේ එන්නේ පුදුමාකාර අවස්ථාවල් එන්න පටන් ගන්නවා. Taman ඉන්නේ හොඳ තැනක වඩා හොඳ අවස්ථාවල් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට යෝගාවචරයට අර ජීවනටව හදාගත්ත ගමන් එන එන විශාල ඒ ජීවන ශක්තිය, ජවය, බලය ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ප්‍රස්ථායන පටන් ගන්නවා. බුදුමාකාර වඩා හොඳ තැන. ඉතින් යෝගාවචරය වඩා හොඳ ප්‍රස්තාවතියදී හොඳ තෝරන්න ගියොත් අනාතයි. අසරණයි. ක්ෂණේ පැන්නුවා. ක්ෂණේ ඉක්මවලා ගියා. නිසා ලැබෙන ලැබෙන අවස්ථාවේදී මේ වඩා හොඳ එක අල්ලගෙන යාමට කියනවා අරතිය. අර්ථචෛසිකේ. රතිය නේ. භවනා රාමෝති භවනරත්. අන්නේ මේ විදිහට අධි කුසලයේ හඳුනාගෙන අධි කුසලයට යෝග වීමට ආසන්නෙන් බලපාන්නේ ජීවන රටාව ජීවන රටාව තියෙනවා ඒ පුද්ගලයා ඒක වීරත්වයෙන් යුක්තව ජයග්‍රහණය අරගෙන කොඩිය කොඩියක් ඉදිරියට යන යන සෙබලෙක් වාගේ ලැබෙන ලැබෙන ලැබෙන වඩා හොඳ අවස්ථාවක් ප්‍රයෝජන ගන්න. වඩා හොඳ අවස්ථාවක් ප්‍රයෝජන ගන්න නැතුව හොඳයි läග ගන්න කෙනා වටවලල්ලට අහු වෙනවා. චක්‍රයට අහු වෙනවා. සාපේක්ෂතාවයට අහු වෙනවා. වඩා හොඳට යන්න යන්න යන්න යන්න ඒ මනුස්සයාට ඒ සම්මා සතිය සම්මා සමාධිය කියන ධර්මතා දෙක සම්මා ආරියෂ්ඨංග මාර්ගයේ කුළු ගැන්වෙන්නේ සම්මා සමාධි සතිය නිසා සම්මා සමාධි විසින් සම්මා සමාධි ඒ සම්මා සතියේදී හොඳට තේරෙනවා අපි සියලු දෙනාටම පුදුමාකාර ඉඩ ප්‍රස්තාවල් තියෙනවා මේ වැඩේ කරන්න. නමුත් අපි විහිං වඩා හොඳ පැත්තක දාලා හොඳෙහි කිලිනවා. හොඳේ ටැග් ගහනවා. හොඳේ මෙට් ඇහි වෙනවා. හොඳේ අයිතිවාසිකම් කතා කරනවා. මෙන්න මේක හොඳට පෙන්ලා දෙනවා සත්‍යමන්ත පුද්ගලයාට කුසලවල තියෙනවා අධි කුසල් කියලා જાතියක්. ඒ අධි කුසල් කරන්න කිසිම වියදමකුත් නැහැ, කිසිම විරුද්ධ පක්ෂකුත් නැහැ, සම්පූර්ණ විවෘතයි. ඒ චීදී අපි කුසල් කරන්න බුදුමාකාර අයිතිවාසිකම් සඳහා හටක් කරනවා. ඒ හටම් කරන කට්ටියට හටම් කරන්න ඇරලා තමන් අධි කුසලයට සමාදන් වෙන්න ගිය ගමන් නිතරම ජයක් හම්බ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ශිල්පයක් ඉගෙන ගන්නවා. හොඳයි වඩා හොඳයි දෙක වෙන් කරගෙන වඩා හොඳ පැත්තට යනවා. මෙන්න මේකෙදී හොඳින් වඩා හොඳ අල්ලනකොට එක තැනකදී යෝගාවචරයට මේ මේ චක්‍රේ කටපාඩම් කරන කටපාඩම් කරන යනකොට මේ ජීවිතයේ තියෙන සදාචාරත්මක හරි වැරදි ඒ දේවල් වලදී හැම වෙලාවෙම සාපේක්ෂක වටිනාකමක් මිස කිසිම දෙයක් මේ ලෝකේ හොඳයි කියලා හෝ නරකයි කියලා නෑ නමුත් අරකට වැඩිය හොඳයි අරකට වැඩිය නරකයි කියලා සාපේක්ෂව හොඳ නරකක් මිස නයිසර්ගාත්මක හොඳ නරක දෙකක් ලෝකේ නැති බව තේරෙනවා ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් සෙකමස තමනුසය විතරයි මොකද මනුසය සාජ ආශය නැති නිසා. අපි ඥානගතව අපි හිර කරලා නැහැ ජීවන රටාවකට. අපි ඒක විවෘත කරලා දීලා තියෙනවා. නමුත් අපි පුරුදු යැබ්බැහියම පුරුදු සම්ප්‍රදායන් හිර වෙලා මේකයි හරි කියලා හිතුවොත් අපිට කවදාවත් වඩා හරි දෙ තේරෙන්නේ නැහැ. මේකට සාපේක්ෂව වඩා හරි දෙට යනකොට මේ සතිය දිදුලනවා. සතිය පණ ගන්නවා. මේ සතිය පුදුම විදිහට නැගිටලා එනවා. ඒක සුපතිත්‍ත්‍ය සතියක්, වේපුල්ල සතියක් වඩපත් වෙනවා. එතකොට තියෙන මේ සමාධිය කියන එකට සඳහා භාවනා මධ්‍යස්ථාන දිලා අතක් උඩටත් යන සද්ද නැත්නම් කැස් දෙක වහගෙනම ඉන්න ඕනේ නෑ. මතුවෙන සංසිද්ධිය මොකක් වුණත් ඒකට සතිමත් වෙලා දිගට පවතිනකොට ඒ තුල පහළ වෙන සමාධියක් තියෙනවා. ඒ නිසා සෙල්ලක්කාර සමාධිය. ඒක ක්ෂණ මාත්‍ර සමාධියක්. නමුත් ඒකට ඒක පරිසරයෙන් විනිර්මුක්තයි. පටන් ගන්නකොට නම් අපි ආරණ්‍ය ගත වෙලා ශූන්‍යාකාර ගත වෙලා එක තැනක වාඩිලා අතක් උඩ අතක් යන භාවනා කරාට මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙ දිගේ ගිහිල්ලා මේ විඥානය පිරිසිදු වෙගෙන පිරිසිදුකට එනකොට ඒ එන සමාධිය පරිසරයෙන් විනිර්මුක්තයි. ඒ පුද්ගලයා ඊට පස්සේ ඉරියව්වකට හෝ තැනකට හෝ බැඳෙන්න ඕන කරන්නේ එයා දන්නවා මේ ධර්ම ප්‍රතිපදාවක් කියන්නේ මේ ප්‍රතිපදාවේ ඕනෙම තැනකදී මේ සමාධිය ගන්න පුළුවන් කොටිම්ම කියනවනම් මරණ මොහොතෙත් ගන්න. ඒ කුරුලෑවක් ආවට, කෙස් ගහක් පැහුනට, කැස්සක් ආවට, කිඹිස්සක් ආවට සමාධිය කැඩනවා කියලා පටන් ගත්තට මොකද? මරණ චිත්තක්ෂණේ පවා මේ සමාධිය ගන්න පුළුවන් ඒකේ රාහුල ආම්දුරණ දරුවචනසේ කිව්ව උඹ පණ දින කාලේ පුළුවන් තරම් මේ ආනාපානය කරනවා නම් ආනාපානයේ අන්තිමට යන ප්‍රසවාසය 100න් යුක්තව ගෙවන්න පුළුවන්. අපි අද උදේ අර ධම්මවිකේදී කතා කරා අනාථපිණ්ඩික සිතුමා මරණාසන්න වෙලාවේදී සාරිපුත්‍ර සාන්තේ කියනවා හිත බේරගෙන තියාගනින් කයට අල්ලන්න දෙන්න එපා කාය විඥාණයට හිත යන්න දෙන්නත් එපයි කියලා. ඉතින් මරණාසන්නයමදී ඉන්න වෙලාවට මේ මේ වෙන කෙනෙක් එහෙම ගියා නම් අනේ මේ මනුස්සයාට බය ඇති වෙලා ඇති මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න බෑයි කියලා කියන. නමුත් පැහැදිලිම දේ තමයි මේ විදිහට හොඳට විඥානයාගේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හරහා යනකොට අපි වෙන වෙන දේවල් මත තිබුණේ ආලම්බන වෙන ගතිය, එල්ලගෙන එල්බෙන ගතිය වෙනුවට ඒ විනිර්මුත් ගතිය එන්න පටන් අර ගන්නවා. ඒ විනිර්මුත් ගතිය එන්න එන්න එන්න එන්න ඒක නොමිලේ ලැබෙන ගතිය විරුද්ධ පක්ෂයක් නැතිකම ඒකට ගැටෙන්න දෙයක් නැති බව. යෝගාචර ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි තේරෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා කර්මස්ථානාචාරයට ගෙන නිදහස් වෙනවා, ධර්මයෙන් නිදහස් වෙනවා, බුදුන්ගෙම නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා එතන ගියාට පස්සේ ඒකට කියනවා අශ්‍රද්ධෝ අකතඤ්ඤෝ කියන වචන දෙක ਸਰවත්‍යෙන් සඳහන් කරනවා. එයාගේ ශ්‍රද්ධාව 100%ක්ම නැතිලා යනවා. ඒක ශ්‍රද්ධාවෙන් අදහන්න දෙයක් නෑ ඔක්කොම අත්දැකලා ඉවරයි. කෘතඥ දෙවෙන්න කෙනෙක් නෑ කෘතඥ වෙන්න බාහිර යුතුයකම් ඉෂ්ට කරන දෙයක් නෑ මොකද යුතුයකම් ඉෂ්ට කළ යුතු කියන මමයා නැති වෙලා. කාටවත් ණය ගෙවන්න ඕක ණය ගන්න මොනවත් දෙයක් නෑ. ඒ මම නෑ. ඉතින් ඊට පස්සේ ආ මොන යුතුයකමද තියෙන. එතකොට අකතඤ්ඤ කෘතඥ නෑ. ඉතින් ඔය පාහාර ගුණ දෙකක් නේ අපේ පැත්තෙන් බලන්න. මේ රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. රහතන් වහන්සේට ශ්‍රද්ධාවකුත් නෑ, කෘතඥතාවයකුත් නෑ. මොකද මේ මේ වග වෙන පුද්ගලයා නෑ මෙතන. ඉතින් අපි ලොකු ශ්‍රද්ධාවක් ඇතිගෙන ශ්‍රද්ධාව ඇතුනේ මටයි කියාගෙන මේ ශ්‍රද්ධාව මට අල්ලපු gedere එකන කරන්න දෙන්නේ නැහැ කියලා ඉතින් රණ්ඩු කරනවා. දන්නේ නැහැ මේ ශ්‍රද්ධාව කියන්නේ මේ ගමනට අවශ්‍ය කරන හුදු උපකරණයක් විතරයි. මේ ශ්‍රද්ධාව කවදාවත් අතාරින්න වෙනවා. අතහැරියේ නැත්නම් විඥානය ඒක පොහොර කරගන්නවා. මේ කෘතඥතා යුතුයකම් ඉෂ්ටකම් කරන තියෙන තේරම විඥානේ පෝෂණය කරන අපි කුළුමි හරකෙක් කරන ආවිදපු හරකෙක් කරගෙන අපි මේ පාර්ථික ගෙනියනවා. යුතුයකම් වලින් කළ යුතු ප්‍රථම යුතුයකම තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරුම් ගන්නකොට තේරුම් ගන්න යුතුයකම් පිළිබඳව අපිට තියෙන භාරය, ඒ ධූරය, ඉබේම නැති වෙලා යනවා. ඉතින් මේ தත්වලට බුදුසජාණන්සේ සඳහන් කරන කේවල தත්වය කියලා, নিরপেক্ষ தත්වය කියලා. ඒ নিরপেক্ষ தত্ত্বය වචන දාන්න බැරි වුණාට කෙනෙකුට මෙව අතින් අරන් දෙන්න බැරි වුණාට අපේ අධ්‍යක්ීම් ශේෂ්ත්‍රය අනන්තවත් තියෙනවා. ඒක අපිට අල්ලගන්න බෑ අපිට ඒක ඒක එල්ල කරගන්න බැරිකම තියෙන නිසා කරන්න තියෙන උගා කුච්චාවිච තත්ත්වලින් අයින් වෙලා සාමාන්‍ය මධ්‍යස්ථ ජීවිතයටලා ඒනු සාන්ත තත්ත්වයටපත් වෙලා යන්න යන්න යන්න මේ කේවල තත්ත්වයට තමයිපත් වෙන්නේ. ඉතින් ඒක සඳහා අවශ්‍ය කරන අඩුම කඩම සහිත අංග සම්පූර්ණ විද්‍යාකාරයට තමයි මේ මනුෂකම කියන්නේ. ඒ විද්‍යාකාරය හම්බුනාට පස්සේ මේ පෙත සකස් කර ගැනීම වැරදි කිරීමෙන් මිස අත්තරදි තුලින් මිස කවදාකවත් හදන්න බෑ. ඒ නිසා කිසිම අත්‍යන්තයකට පශ්චාත්තාප වෙන්න එපා. මේක ස්ථිර හානියක් කරන්නේ. ඒක හරි පැත්තට දාගෙන ගියොත් ගුරු තැන ටික සියුම් තැන සියුම් තැනින් අතිසූක්ෂම තැනට යෑමෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් මේ බරපතල වැරදි නැතිලා සාමාන්‍ය වැරදි සාමාන්‍ය වැරදි නැතිලා ඊටතේ සියුම් වැරදි වලට යන ගමනක අන්න ඒ බව Tamanට තේරෙනවා. ඉස්සර කරපු බරපතල උග්‍ර කාය දුස්චර්ච වචී දුස්චර්ච අඩු වෙලා ඊට පස්සේ නීවරණ ධර්ම වශයෙන් තියෙන පරිඋත්තරන් ධර්ම වල අඩුවීමක් වෙලා මේ තමන්ගේ තියෙන තමන් වේදනා බරිත පුද්ගලයේද සංඥාවට බැඳිච්ච පුද්ගලයේද සංස්කාරගත වෙන්නේද කියලා අවබෝධ වෙන ගතිය තියෙනවනම් අපි ඉන්නේ මේ ගෙවම් කරන මාර්ගය කියලා ඒක පිටිබඳ ඇති වෙන ඒ හැකි සංඥාව ඒක පිළිබඳ ඇති වෙන මේ Taman කෙරේ ඇති විශ්වාසය තන්නි ක්‍රම යෝනිසමනසකාරය හරහා විතරමයි වෙන්නේ සම්මාදිට්ඨිය හරහා විතරමයි වෙන්නේ නිසා මෙතෙක් ඇති වෙලා තියෙන සම්මාදිට්ඨිය මෙතෙක් ඇති වෙලා තියෙන යෝනිසමනසකාර ප්‍රදේශයට තමන්මයි ස්තුතිවන්ත වෙන්නේ තමන්මයි සරණ යන්නේ එන්නේ එන්නේ එතකොට තමන් පිළිබඳව තමන් කියලා කියන්නේ ආත්ම ස්වરૂපෙන් නෙමෙයි අත්තරදි පිළිබඳව ඒ විශ්වාසය තමයි ඉදිරියට ගමන ගෙනියන්න අවශ්‍ය වෙන්නේ එතකොට තමයි එන්නේ ස්වාධීනයි එnde ende ende විනිර්මුත ධායයටපත් වෙන එහෙම නැතුව භාවනා කරනකොට හෝ බැඳීමක් ඇලීමක් අසවලා නැතුව බෑ කියන තත්ත්වයටපත් වුණා නම් එන් පටලවාගෙන තියෙනවා කියලා මතක තියාගන්න. එnde ende ende ende පැටලුණාට ගමන්නේ මට හදා ගැනීමේ හැකියාව මය තුළ පහළ වෙනවයි කියලා දන්නවනම් ආයෙමනම් මේ ස්වාධීන වෙන ගමනට යන්නේ කියලා හිතාගෙන ඒ බුද්ධ ශාසනය මෙච්චර කල් ගියා මම ඉන්නේ දම්බදිව මධ්‍යම දේශේ නෙවෙයි මම ස්ත්‍රියාවක් මම පුරුෂයෙක් අරක නැතුණා මේක නැතුණා කියන කතා පැත්තකට දාලා මේ කරලා තියෙන ප්‍රදේශයත් ගොඩක් වටින සංසන්දනාත්මක ගොඩාක් වටින කොටසක් තියෙනවා ඒ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන ඉතුරු ටිකත් ඒ ගැම්ම කඩා ගන්න නැතුව දිගට කරගෙන යාම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා අපි සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැය කමාරක විතර කාලය අරගෙන තිනවා. ඉතින් තවත් ටික වේලාවක් අපිට තියෙනවා වෙන්ද පුරුදු පරිදි ධර්ම සාකච්ඡාව සඳහා යොමු වෙනවනම් ඒ නිසා මම ආරාධනා කරනවා මේ මේ දේශනාව සම්බන්ධව නැත්නම් තම තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධයෙන් කළ යුතු කීතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් කරුණාකර ඉදිරිපත් කරන්න. සමාධි සමාධි ප්‍රඥා හිත සිල්පසේ සීල සමාධි යොමුදී සම්මත සමාධි සමාධි ප්‍රඥා පස්සේ ඊට තමයි සීලය දේශනා එතන ඒකට මම දේශනාවේදීම වාක්‍ය දෙක තුන සඳහන් කරා සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් තොර සීලය සීලබ්බත පරාමාශයක් වෙනවා නිකන් සීල වෘතියක් විතරයි. එයා දන්නේ නැහැ මොකක් නිසා සීල් රකින්නවද, බයට සීල් රකින්නවා, ආණ්ඩුවේ හිරේ දාන නිසා සීල් රකින්නවා මිසක් සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ පෙරිච්ච සීලේ විතරයි හික්මීමක් ඇති කරන්නේ, බයලජ්ජාවක් ඇති කරන්නේ සංවරයක් ඇති ඒ සංවරය කවුරුත් කිව්වට නෙමෙයි කරන්නේ. තමන්ගේම දිට්ඨියට වැටහිලා තමන්ගේම සංකප්පවල තීරලා කරනවා. ඒක නිසා එහෙම නැතුව පටවපු ගතියකට, පනවපු ගතියකට සිල් රකින්නවා නම් ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා නැත්නම් අනපනක් කියන. අනපනත් වලට යටත් වීම සීල නෙවෙයි. ඒක මේ ගුටි ගන්න වෙනවට, හිර යන්න වෙනවට, බඩු ගෙවන්න වෙනවට කරන දේ. සම සීල සමාධි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා එන සීලේ විතරයි සීලයක් වෙන්නේ. අනික හොඟා කරන සීල වෘතයි. ඒවා නිකන් බයට කරන සීල නැත්නම් සීලබ්බත කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා. නිසා සීලවන්තයන් ප්‍රඥාවන්තයෙන්ද විතරයි සීලය තියෙන කියලා බුදුහාම සඳහන් කරනවා. පංචාව පඤ්ඤාවන්තස සීලං සීලවතෙකුට විතරයි ප්‍රඥාව හිතෙන්නේ. නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා පඤ්ඤාවත් පඤ්ඤාවන්තස්ස සීලං සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤා සීල මේ දෙකට ලෝකේ අග්ගමක් හායති කියලා. අග්‍රම ධර්ම දෙක කියලා කියනවා. ඒ ප්‍රඥා සීල දෙක අතර තමයි මේ මේ දෙක තමයි ලෝකේ කෙලවරම ඉෂලම තුඩේ පවතින අන්තිම ධර්ම දෙක සීල ප්‍රඥා. ප්‍රඥාවෙන් තොර සීලය සීලබ්බත සීල වෘත බවටපත් වෙනවා. සර්වචනසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා පංච තප ක්‍රම දැඩි අත්කිලමතාන් යෝග හිතා ගන්න බැරිව කරා. අඩු ගන්න දරුවතෙන් අවුරුදු 6ක් අන්තිම පස්චිම බයික ජීවිතේ අවුරුදු 6ක් අත්කිලමතාන් යෝගේ. තාමත් දැඩි වෘත කරා. අතික සම්මාදිට්ඨියකින් හෝ සම්මා සංකප්පයකින් කරපු දේවල් නෙවෙයි. එදා පැවතිච්ච දේ. ඒ කාලේ පස්වක මහණුන් බැඳගෙන වැඩ උදව් කරා. මේ අතෑරලා සම්මා හරි මධ්‍යම ප්‍රතිපදාට එනකොට ඒ ගෝල බාලෝ ටිකත් අතහැරලා ගියා. ඒගොල්ලෝ කැමති උනේ නැහැ. ඒ වගේ Tamanටත් තේරෙයි මේ සීලය කියන එක හික්මීම කියන එක සීතල වෙනවයි කියන එක සදාචාර වෙනවයි කියන එක Tamanගෙම සම්මාදිට්ඨියෙන් Tamanගෙම සංකල්පයෙන් වුණොත් ඒක ඇතුළෙම එන එක. අනිත් ඒවා වෘත. ඒක නිසා සම්මාදිට්ඨි සම්මා සංකප්පවලින් තොරව අපිට පුළුවන් බය කරලා රෙජිමන්ට් කරලා මිනිස්සු පෙළ ගැස්සලා ලස්සනට හදන්න පුළුවන්. හිට්ලර් හැදුවා. ඒ වගේම ඔය දාශයන් හරහා රෝම අධිරාජ්‍යත් කොට ඇගුවා. ඒකකින්වත් එහෙම ආධ්‍යාත්මික වෙනසක් උනේ නෑ අපේ පඬිසංශේ කල්දී පඬිසංශේ අපවත් වෙන කාලේ වෙනකොට ඒ 아무තු තෙදකින්නේ උන්වහන්සේ බණ කියන උන්වහන්සේ කියන සර්වචනාංශේ පිරුණම් පාන වෙලාවේදී ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 500 වෙනි වගේ සතවර්ෂෙ වෙනකොට රෝම අධිරාජ්‍යය ඉතාමත්ම දක්ෂයි. ද මේ දාර්ශනිකයෝ හිටියා. ලස්සන රෝම නගර හදලා නෘත්‍යශාලා හදලා ජල තටාක හදලා ශිෂ්ටාචාරය කෙලවර කරනවා. නමුත් සර්වතන නිකමටවත් කිවේ නෑ මගේ ශාසනය රෝමේ පිටයි කියලා. සම්මා දිට්ඨිත් නෑ සම්මා සංකල්පත් නෑ. ගොඩනැගිලි නම් තිබුණා මාබල් වලින් ගහපුවා කොච්චරද. ඉතිනවා හිටේ ලංකාවේ. ඉතින් ඉන්නේ ලංකාවේ කියලා මේ කියන්නේ අපි ලාංකිකයන් වශයෙන් අපි මේ උනන්දු වෙන්න කියන කතාවක් තමයි. මොකද මේකේ සම්මා දිට්ඨිය හිතින් දිටි අර දේවල් කොච්චර ලස්සන දියුණු වෙලා සමාජ හදාන කොච්චර ගියත් දැන්වත් බෑ. දැන්වත් බෑ සම්මා දිට්ඨිය කරගන්න දැන්වත් බෑ සම්මා සංකල්පට නිසා එකක් මතක තියාගන්න වෙස්ට් එකකින් එන සියල්ලම මිච්ඡා සංකල්ප මිච්ඡා දිට්ඨි මානවය නැති කරන දේ. උන්ට කපට බෑ සම්මාදිට්ඨියට යන්න. ඒකට ගියාට පස්සේ මාත් දැක්කා. යන්නෙම කාමෙට. යන්නෙම කාමෙට. බැරි වෙලාවක්වත් මේ විපස්සනා කරන්නේ මොකටද කියලා අහුවොත් මේ ලෙඩසුව කරන්න මතක ශක්තිය වැඩි කරන්න කුණු හරප කියන බිස්නස් බුද්ධ ධර්මයක් තියෙනවා. ඒ උනට සුද්දෙක් මේ ආපුවම අපි උඩු හල්ලේ තියාගෙන ඉන්නේ බුදු අම්මේ සුද්ධ භාවනාව කරනවා කියන එක එහෙම සෙල්ලම් දෙවෙන්නේ කියලා අම්මෝ අපිටත් ලොකු නම්බුව සුද්දෙක් ඉන්න එක. මං හිතන්නේ මෙහෙම මැරලා ගියේ එකෙක් දෙන්නෙක් වෙන්න ඇති ඔය ටික අල්ලගත්තේ. එහෙම සුද්දන් ඉතින් අර ලේ වලින් ආපේක තියෙනවනේ. විශ්වාස කරන්න එපා සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා ආපු නැති මොන මල දානේ ගත්තත් අන්තිමට පිළිකාවක් වෙනවා අන්තිමට වසංගතයක් වෙනවා අන්තිමට විනාශ කරනවා. ඊට මීට වැඩිය හොඳයි සම්මා දිට්ඨි සම්මා කම්පක්ඛප්ප තියන හිඟා කන. එතකොට සීලය රැකෙනවා. නිසා අන්තිම භයානකයි මේ දේශපාලනඥයන් අපිට පෙන්වන ලදන චිත්‍රය. ආර්ථික විශේෂඥයන් අපිට මේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප වලින් දෙන්න හදන මේ ආර්ථික ෆෝමියුලා එක. මේ සමාජ විද්‍යාඥයෝ අපිට පෙන්වන්න හදන මේ ලස්සන දුප්පතුන් නැති ලෝකේ කද්දාකත් එකක් මතක තියන්න සම්මා දිට්ඨිය නේ. ඒ නිසා උන්ලට සම්මා සංකප්පයක් එන්න විදියක් නැහැ. ඒ නිසා මේ තියෙන සංකල්ප ගොඩ තන්නි කර කාම ලෝකේ මාරපාක්ෂික යන දෙයක් හැබැයි පුද්ගල දෝෂයක් නැහැ. මේවා කෙලෙස්. අපි තේරුම් ගන්න ඕන උන්ට මේට වැඩිය හොඳයි හිඟාකක වෙන මේ ජීවිතේ මේ සීලයක් රැකගන්න. අපිට අපිට සදාචාරක පිටකොන්දක් තියාගෙන මේ ගත කරන ජීවිතේ හුඟක් හොඳයි. ශක්තිය කියන එක නිර්වචනය කරන්න පුළුවන්. ඒ මොකටද එන සම්බන්ධ කරලා පෙන්නන්නද? අර වගේ කියනවා එයා දන්නෙත් නෑ අපි. ඒක කිසි අර්ථයක් දෙන්නේ නැහැ අපි ශක්තිය කියන එක දන්නවනම් ආ විඥානයේ ශක්තියක් වගේ දෙකකට කියලා. ඒ ශක්තිය කියන එක දන්නෙත් නැහැ විඥානය දන්නෙත් නැහැ. දන්නේ නැහැ කියන එක හොඳයි. හොඳයි එමෙ විශේෂයෙන් කතා කළ යුතු යමක් නැත්නම් මටත් අද ටිකක් දුර ගමනක් තියෙනවා. ඒක නිසා මම යෝජනා කරනවා එහෙමනම් ඒ අනුමೋದනා ශීර්ෂයෙන් සියලුම පින් පැමිණීමේ එත්තවතාදී ගාථා සජ්ජහනා කරලා අද දවසේ සතිವಾරය સમાપ્ત කරමු කියලා. එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සත්තානමෝදන්තු සත්ත සම්පත්‍ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මියෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි වාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු